අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි සේරසිංහ මහත්තයාට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සක්මනේදී විනාඩි 10ක් පමණ වම දකුණ මෙනෙහි කොට ඊට පසු ඔසවනවා යවනවා තබනවා කියා මානසිකාර්ය කොට විනාඩි 40කින් පමණ පසුව සිත එකඟ වූ පසු ආනාපාන සති භාවනාව ඉඳගෙන විනාඩි දෙකක් පමණ උදරයේ පිම්බීමේ හැකිලිම හොඳින් ප්‍රකට වේ. මේ මේ අතර සිතුවිලි එයි ඒවා අනිත්‍ය බව සිතමි. විනාඩි 10කින් පමණ පිම්බීමේ හැකිලිම අඩු වෙවි ගොස් පසුව නොදෙණියයි. මේ දේ තවත් බලා සිටින විට ආවාටයක් බඳු ලිම්පතුලක් වගේ කියලා තියෙන සමන්සම වරහන් ඇතුලේ නිල් පාට ජලයේ තිබෙනා වගේ පෙනේ. මේ පහදා දෙමින් ඉල්ලා සිටිමි. මේ මේ සෑම දෙයක්ම අනිත්‍ය බව සිතමි. ඔබ වහන්සේ කියනා වගේ විනාඩි 40කට වඩා මේ හිස් බව දෙය බලා සිටිනට බෑ. භාවනාවෙන් නැගිට යමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම හිතන්නේ ඊයේ අපි ධර්මදේශනාදී උත්සාහ කරේ මේ පේන දේවල් ගැන මොකක්වත් අලගිය මුලගිය හොයන්න යන්න එපා. සක්මන් කරන විනාඩි 40ක් සක්මන් කරන වැටුනේ මොකද්ද කියලා අඩු ගන්න එක වාක්‍යයක් කියන්න. ඊට පස්සේ පිම්බි මැකිරීමට හිත ගියා නම් ඒක නැති වෙන එක හරි ඒක හොඳයි. ඊට පස්සේ පතුලක් ආවාටයක් වෙන එක හොඳයි. නමුත් ওই තියෙන ප්‍රශ්නේ එන්නේ නැහැ. ඔය කියන සැකේ නැහැ. මොකද්ද බිබ්බේ වැකිලිම තියෙන වෙලාව වැටෙන්නේ කියලා කියනවනම්. දැන් ඊට පස්සේ ඒක නැතුණාට පස්සේ පේන අනෙකුත් දේවල් වල විස්තර අහනවා. මගෙනුත් අහනවා. ඒක නෙවෙයි ඊයේ ධර්මදේශනම් දාලා මේ කිසිම දෙයකින් අපට ඉඟියක්වත් ලකුණක්වත් වෙන්නේ අපි බලන්න ඕනේ මේ ඒ පේන දේවල් බලන්නේ නැතුව තියෙනවනම් ආනපන බලන්න නැත්තම් ඒ දේ නැති බව අගේ කරනවා මිසක් ආ මේ පේන එක පතුලක් වගේද ආවාට යද්ද නිල් පාට කහ පාටද කියලා වගේ හොයන්න යන්න යන්න කතන්දර ගොත ගොත යනවා. හඬ යන්න යන්න කොහෙදෝ කැලේ පහින්ට ඉඩ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් පුළුවන් හරියක් අඩුවනේ එක වාක්‍යයක් මූල කර්මස්ථානේ කියන්නේ මොකද්ද කොහොමද වැටෙන්නේ කියලා කියනවනම් ඔය තීන භාවනාවට අනුග්‍රහයක් වෙනවා. දැන් මේක විස්තර කරන්න හදන්නේ එකෙන් පිට ගියාට පස්සේ පේන දේවල් හිතවිලි පිළිබඳ විස්තර ලියනවා. ආවාට ලිම්පතුල් පේනව ගැන විස්තර ලියනවා. එක වාක්‍යයක්වත් ලියලා නැහැ. මේ පිම්බීම හැකිලිම කොහොමද පේන්නේ කියලා. ඉතින් ඒ ලියපෙකන කැමැතිද දැකලා නොලිය හිටියානම් ඒ දැකපු දේ පිම්බීම හැකිලිම මම දැන් බලන්නේ කියලා බලනකොට මොනවද පේන්නේ කියලා සභාවට ඉදිරිපත් කරන කැමැති නම් ප්‍රශ්නෙට උත්තර සමහරලාට කිට්ටු කරන්න ඉඩ තියෙනවා. ඒක නොලිය මේ අහල පහල යන දේවල් විස්තර කරන්න යන එක තමයි මම ගියේ මුළු දවසේම බණේදි කිව්වේ. ඒක දිගේ යන්න එපා. ඒකට නතර වෙච්ච ගමන් පාරෙන් පිටපයින්. කතන්දර ගොතන්න යන්න. ටිකට ටිකට හිතවිලි එන්න පටන් ගන්නවා. මහා ලොකු වැරද්දක් නිසා නෙවෙයි මම මේක කියන්නේ. වළක්වන්න තියෙන ක්‍රමය තමයි භ්‍රක්‍මං කරනකොට වැටෙන දේ කියන්නේ. පිම්බි මැකිලින් බලනකොට නැති වෙලා යන්න ඉස්සෙල්ලා වැටෙන දේ කියන්නේ ඒක ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි මේ පැත්තට යන්න අපට ගැම්මක් අත්දැකීමක් එහෙම නැත්නම් පරිචයක් එහෙම නැත්නම් පෙරදැක්මක් එන්නේ. ඒක ඒක හරීම හරීම පුදුමයි. අවශ්‍ය දේ කියන්නේ නැතුව වටවලල් දේවල් ගැන පුදුම විදිහට විස්තර ලියනවා. කියව ඊට පැත්තක. ඒක දැන් මං ඉල්ලුවත් කියන්නේ නොකියුවත් අහලා බලලා අනේව ගැන විස්තර ලියනවා. ඉතාමත්ම විස්තර ලියනවා. සවිස්තරව ලියනවා. සීත් ගන්න අසුලෝ ලියනවා. ඒ කියන්නේ අපි කෙලෙස් වලට කොච්චර කැමතිද කියලා. මේ නික්ලිහි අරමුණ ගැන මොනවක්වත් කියන්නේ නැහැ. කෙලෙස් මුවා වෙලා කෙලෙස් අපිට මොනවද මේ මායම් කරන්න හදනකොට වශීකරණ නදුන ඒක ගැන විතර අහන මොකද්ද ස්වාමීන් වහන්සේ පාතාලයක් වගේ වෙන්නේ මොකද්ද ස්වාමීන් මේ ජලාශයක් වගේ වෙන්නේ කියලා ඒක ගැන අහනවා මං කියන අපි දෙගොල්ලම එකතු වෙමු පුළුවන් තරම් ප්‍රධාන අරමුණ පිම්බීම හැකිලිම නැත්නම් සක්පන ගැන විස්තර කරන්න. ඒතකොට මේවා පුළුවන් තරම් අයින් කරන්න. කිසි බාධාවක් එන්නේ නැහැ. ඒ නිසා දැන් කියන්න බෑ නම් අනිත් දවසේ ලියනකොට ඒක සභා වාර්තාවට මූල කර්මස්ථානයේ පේන ටිකේ හෝ ඒකේ විස්තරේ ලියමනේ දක්ෂකම ඇති කරගන්න. එතකොට මේ කමඨහන සුද්ධ වෙයි. ඉදිරියට යන්න තියෙන විශ්වාසය පහළ වෙනවා. ගෞරවනීය ස්වාමි වහන්සේ මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මම භාවනාවට වාඩි වී මුලින්ම ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොදවමි. ඉරියව්ව සිතට වැටේ. ඊට පසු මම දැන් මෙතන යයි සිහි කොට සිත වර්තමානයට ගෙනෙමි. එසේ සිටින විට ආස්වාස ප්‍රාස්වාස දෙක වැටෙන්නට පටන් ගන්නවා. මම ආස්වාස ප්‍රාස්වාසයේ දිග කෙටි බව අඳුනා ගනිමි. කෙටි ආස්වාස ප්‍රාස්වාසයෙන් පසු ආස්වාස ප්‍රාස්වාස දෙකේ වෙන්වෙන්ව දැනෙන්නට පටන් ගන්නවා. එවිට ආස්වාසය සහ ප්‍රාස්වාසයේ මුලමැද වශයෙන් නිරීක්ෂණය කරමි. ආස්වාසය සහ ප්‍රාස්වාසයේ මුලමැද අග වැටේ. මෙසේ ටික වේලාවක් සිටන විට ආස්වාස ප්‍රාස්වාස දෙක තුනී වී නොදෙනියයි. මම දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කරමි. ඊට පසු කයේ චංචල සහ කම්පන ස්වභාවයන් දැනෙන්නට පටන් ගන්නවා. මේවා හදවත තද මේවා තදවන ස්වභාවයෙන්ද තල්ලු කරන තෙරපෙන ස්වභාවයෙන්ද ශීත උෂ්ණ ස්වභාවයෙන්ද දැනෙන විට මම ඒවා පට තේජෝ වායෝ ආපෝ වශයෙන් තේරුම් ගනිමු. කයේ තද ස්වභාවයේ පඨවි ධාතුව බවත්, තල්ලු කරන තෙරපෙන ස්වභාවයේ වායු ධාතුව බවත්, ශීත උෂ්ණ ස්වභාවයේ තේජෝ ධාතුව බවත් වටහා ගනිමු. විටින් විට විවිධාකාරයෙන් පැමිණෙන මෙම චංචල ස්වභාවයෙන් ටික වේලාවක තිබී තනින් තන යන අතර එවිට කය සහ සිත සංසුන් වේ. කිසිවක් නොදැනී විනාඩි දෙක තුනකින් පසු නැවත දැනෙන්නට පටන් ගනී. භාවනාවේ සියලු භාවනාවේ දියුණුව සඳහා උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට මෙම ශාසනික සේවය කරගෙන යාමට නිරොග් නිරෝගී සුවය මෙම දිගාසිරි ප්‍රාර්ථනා කරමි. මේ සියල්ලටම කාලය පැයක් පමණ ගත වන අතර මේ සියල්ල සිදුවීම ආනාපාන සති තුළ බව ගෞරවයෙන් මතක් කරමි. මේකේ තාම ප්‍රවේශමෙන් ආනාපාන විස්තර කියන්නේ නැතුව ඉස්සලක වගේ තමයි. ආනබන පිට තියෙන විස්තර බොහොම ලස්සන කියනවා කම්පන චංචලකම වාතයේ තද වෙන ගතිය වටවිදා ඔක්කොම කියනවා. ආනපන දැක්කයි කියලාත් කියනවා. දිග කෙටි බව දැක්කත් කියලාත් කියනවා. මුලැමැදාග දැක්කයි කියනවා. මොනවද දැක්කේ කියලා කියන්නේ? හරි ලස්සනයි ඒ තෙන්න ගිහිල්ලා කිට්ටුවට ගිහිල්ලා නොකියයි නැහැ. ඒ නොදැනුණයි කියලා හිතනවා නම් හිතන්න පුළුවන් එහෙනම් කොහොමද මේ කයේ දැනෙන කම්පන චංචල ගැන මෙච්චර විස්තර ලියන්නේ කොහොමද? මේක තමයි මේ මුවාහ කරනවායි කියලා කියන්නේ. Tamanට දැනෙන ආනාපානේ දිග බව දැනෙන උණුසුමක දිග බවක්ද සීතලක දිග බවක්ද හැප්පීමක දිග බවක්ද මොකක්වත් නෑ මට දිග කොට වැටෙනවා මුලමෙලක හුඳුට වැටෙනවායි කියන මොන වද වැටෙන්නේ කියලා ඉකලිවල කය ගැන වැටෙන්නේ ඊට පස්සේ ඒකෙන් පිටනේ ඒක ගැන විස්තර දෙනවා කැඳේ ගල බිරුවගේ විස්තරයක් එනිසා මේ කෙනාගෙත් මම කියනවා මම මේ කාගවත් දොස් බලන්න කතා කරනව නෙවෙයි. අපි සබහාම එකතු වෙලා මේ කඩමු මේ බොරුව. එලා ආනපාන වැටේ නැටි විස්තර කරන්න. කරපු ගමන් ওই භාවනාවට තේමාවක් එනවා. එතකොට මට ওইටත් වැඩි ස්තුති කරන්න. කැමතිද මේ කෙනා මේ ආනපාන වැටේ වෙලා මොනවද වැටෙන්නේ කියලා කියන්නේ. වැටුණයි කියලා තියෙනවා. නමුත් මේ මල්ලෙන් ගහලා ගියා මිසක් මට කිසිම තොරතුරක් මේ වார்த்தාවල නැහැ. එසා ඒ ටික ලියනකම් ඉතින් අපි පුරුදු කරන්න ඕනේ. ඉතින් අද තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට ඉතින් දැන් මේ වෙනකොට අල්ලලා තියෙනවනේ. ඇල්ලුවේ නැත්තම් තමන්ගේ ගෙදරක පැත්තක දීලා අල්ලපු ගෙදර විස්තර කතා කරගෙන ඉන්න කතාව තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා ලියුමෙත් ඒකමයි තියෙන්නේ. මේ ලියුමෙත් ඒකමයි තියෙන්නේ. මං හිතනවා මං කියන දේ එක්ක වැටහෙන්නේ නැතිකමක් ඇති. එහෙම නැත්නම් මම මේ හෙලි කරන්න හදන දේ හෙලි වෙන්නේ නැතුව ඇති. ඒක හරි ගමන්නේ හෙලි කරගන්න මේ කෙනෙක් හරි ඉදිරිපත් වෙලා සභාවට මතුවෙන්න නැත්නම් අපි ඔහේ මේ යන්නේ කොයිද කියලා අපම් මල්ලේ පොල් කී කියයිදී. වටවලල්ලේ කතා කරගෙන ඉඳී පේන ටිකේ හැරි මූල කර්මස්ථානයේ විස්තර කිරීම මගාරින මේ කෙලෙස් මුවාව මේ කෙලෙස් පිටර කට්ට කඩා ගන්න බැරුව අපි ප්‍රපංච කර කර ඉදී. වටවලල්ලේ දේවල් ගැන විස්තර කියාවි. කියයුතු දේ ගැන ප්‍රධාන දේ නොසලකා හරින ගතියක් තියෙනවා. මේක හොඳට දැනගෙන ලියනකොට ලියන්න. ඒ තොරතුරු දුන්නොත් මම කැමැති සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් මේක නරක දෙයක් නන් නෙවෙයි. ඔතෙන්ට යනවා කියලා කියන බාහන මොකක් හොඳයි. නමුත් මම මගෙන් බලාපොරොත්තු වෙන හෝ මම කියන්න බලාපොරොත්තු වෙන හෝ විස්තර ගන්න මූල කර්මස්ථානයේ පිළිබඳ විස්තර නැතුව මට ඉස්සරහට යන්න බෑ. මේ නිසා මේ සභාවට කියන්න බෑ නම් මම ආයෙත් කියනවා නැකවතත් ලිඛිතව ඉදිරිපත් කරන්න මේක. අරමුණ වැටෙන හැටි අත්දකින්න හැටි අත්විඳින හැටි මේකෙන් මට කියවිලා නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මනේදී පළමුව වම දකුණ මෙනෙහි කරමින්ද දෙවනුව ඔසවනවා තබනවා යන්න මෙනෙහි කරමින්ද තෙවනුව ඔසවනවා ගෙන යනවා තබනවා මෙනෙහි කරමින්ද සක්මන් කරමි. සිත පිට යාම අතරින් පතර සිඳුවත් අපර කීපයකින් නැවත සක්මන කෙරෙහි සතිය පිහිටුවේ හැකිය. පැයක් පමණ සක්මන් කරමි. මෙහිදී পায়ට දැනෙන චලනය එසවෙන විට ලිහිල් බව, পাය යවන විට දැනෙන වායුවේ හැපීම සහ එක් කකුලක කකුලක් තද නොකර අනික එසවිය නොහැකි බව වැටහි. යන විට දෙපැත්තට පැද්දෙන බව හා එක් කකුලක් අනික කකුලට වඩා වෙනසක් ඇති බව වැටහි. පර්යංක භාවනා. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි මම දැන් මෙතන යන තේමාව පෙරටු කරගෙන ඇඟ ලිහිල් කර ටික වේලාවකින් ඉඳින ඉරියව්ව දෙස බලා සිට නිදැල්ලේ යන හුස්ම දෙස අචේතනිකව බලා හිඳ නාසිකාග්‍රේ සතිය පිහිටුවා සිටිමි. ආශ්වාසයේ ගොරෝසු සහ තද බර ගතියකට පළමුව වැටේ. ප්‍රාශ්වාසයේ සමානුපාතිකව තර්මක ලිහිල් බවක් ඇතේ. විනාඩි දෙක තුනකට පසුව ආශ්වාසයේ ලිහිල් බව හා ප්‍රාශ්වාසයේ උණුසුම් මෙන්ම දැවෙන ගතියක්ද ඇති බවද වැටහි. පිටින් යමක් ඇතුළට ගතහොත් ඒ අත්හල යුතු බවත් නැවත පිටතින් ඇතුළට යමක් ගන්නට අප චේතනා පහළ නොකරම ඉබේම සිඳුණු බවත් වැටහි. ගැනීම සහ දීම යන චක්‍රයේ ආනාපානය තුළ නිරන්තරව සිඳුණු බව වැටහි. ඔබ වහන්සේගේ දැනගැනීම පිණිසත් නිවැරදි කර ගැනීම පිණිසත් ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට තත් නිසරණ වනයේට දිගාසිරි පතමි. මේක උත්සාහ කරලා තිනවා සක්මන් කරනකොට ඔසෝන තියෙන කම්පල බාතිය යවනකොට තියෙන ගතිය ඔතනට අනිත් පැත්තේ බාර වෙන ගතිය කියලා මේ ටික තමයි මම මේ ඉල්ලන්නේ. ඒ නිසා එක්කෙනෙක් හරි කිව්වොත් මට කියලා දෙන්න පුළුවන් නැත්නම් කොද්දෙනෙක් කියාවි මම මේ කියන දෙමලේ තේරෙන්නේ නැහැ කියලා. ඒකට ආස්වාස කරනකොට මම තද ගතියක් වැටෙන බවත් ප්‍රසවාස කරනකොට හැල්ලුවක් වැටෙන බවත් තමයි මම මේ ඉල්ලන දේ. ඉතින් මේක දන්නවනම් ඒ කියන්නේ යා කරලේ වහලා තියෙන්නේ වනාතේ නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ විදිහට මූල කර්මස්ථානෙට හිත ගිය වෙලාවේදී විස්තර කියන්න දන්නවනම් ඒක නා ඒකත් එක්ක වැඩි වෙලා ඉඳ ඉඳ හිත පුදුම සූරකමකටපත් වෙනවා. තමන් කියන්න ඕන දේ මානසිකාර යොදන දේ විස්තර කියනවා. බාහිර දේ ගැන කියන්නෙම නැහැ. කියපු ගමන් කෙලෙස්. එසා මූල කර්මස්ථානේ විස්තර අනි දෙන්නට වැඩිය සාර්ථකම ඉදිරිපත් කළා තියෙනවා. අන්නේ ඒ පැත්ත තවත් වැඩි වැඩියෙන් දැක ගන්න බොහෝ වෙලා දැක ගන්න ඒකේ විපරිණාමයන් දැක ගන්නා සුළුව දිගට භාවනා කරන්න. එතකොට මේ අරමුණ සහ මෙනෙහි කරන හිත අතර පරතරය අඩු වෙලා මේ දෙන්න එන්න එන්න එන්න එන්න සමීප වෙන්න ගන්නවා. ඒ සමීප වෙන්න වෙන්න වෙන්න වෙන්න පුදුම විදිහේ මේ ආකර්ෂණයක් විද්‍යුත් චුම්බක ආකර්ෂණයක් වගේ වෙලා ඒක නිකන් ඊට පස්සේ ඉබේම වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකට යනකම් මූල කර්මස්ථානයේ මේ විස්තර බලන ගතිය සහ දැකපු විස්තර ලියන ගතිය යෝගාවචරගේ අදිෂ්ඨාන ශක්තිය වඩනවා. බැලුවට ලියන්නේ නැත්නම් නැත්නම් බලන්නෙත් නැත්නම් භවනා දිගටම සැක හිටිනවා. කොච්චර හරි පාර ගියා සැක හිටිනවා. ඉතින් අපි මේ එකතු වෙලා කරන්න හදන්නේ සැකහැර දැනගන්නයි. ඒ සැකහැර දැන ගැනීම වෙන්නේ කරන වාතාවය හැටියට. නිසා මේ ලිපිය අනිත් දෙන්නට වැඩිය හොඳයි. මේ විදිහට තවත් ඒ අරමුණේ තියෙන විස්තර සමීපව උත්සන්නව බොහෝ වේලා දැක ගන්න පුළුවන් විදිහට භාවනා කරන්න කියන එක තමයි මේ වගේ කෙනෙකුට දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම උඩ සක්මන්මළුවේ විනාඩි 45ක් පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. වැලිවල සිනිඳු බව, ගොරෝසු බව යටිපතුලට දැනුනි. විනුඹ පළමුව පොළවේ හැපෙන බවත්, ඇඟිලි තුඩු පසුව ගැටෙන බවත් අද්දුටුවෙමි. විනුඹ එසැවෙන විට මහපැන ඇඟිල්ල තදින් පොළවේ ගැටි. සක්මන් තීරුවේ කෙළවරදී තද සීතලක් දැනුනි. තීරුව අවසානයේ එක්ලස එකලස කඩා නොගෙන ගොස් නොගෙන පයේ සිට පිහිටුවාගෙනම සක්මන් කළෙමි. කීපවරක් සිතුවිලි ආවත් ඒ මගේ සතියට බාධාවක් නොවිය. ලනුපැදුරේ සක්මන් කරද්දී ඇඟිලි තුඩු වලින් බදා ගන්නා ස්වභාවයක් දැනුනි. පරණ ලනුපැදුරට වඩා අලු ලනුපැදුර රළු බව දැනුනි. ගරු ස්වාමීන් වහන්සේ මගේ සක්මනේ සක්මන් භාවනාවේ ඉදිරි ගමන පිළිබඳ තවදුරටත් විස්තර කර දෙන්න සේක්වා. ඔබ වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරන අතර වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනා ශක්තිය උදා වේවා. ඔය ඉසල කිව්ව තුනටම වැඩිය මේකේ සක්මන් කරනකොට පයර දැනෙන දේ වැටහෙන දේ අත්දින දේ දැකලා තිනවා. අන්නේ විදිහට පය තිනකොටම තද ගති, බර ගති, ගොරෝසු ගති වැටහෙනවා නම් ඒ ඇති කරගත්ත ඒ සුහද භාවය ඇති කරගත්ත ඒ අරමුණත් එක්ක මූණට මූණ දාලා තියෙන ගතිය පුළුවන් තරම් වෙලා පවත්තන්න අන්තිමට ඒක තමන්ගේ මෙහෙවීමකින් තොරව අනායාසයෙන් කරන තැනකට එනකම් යන්න ඕනේ. ඊට පස්සේ තමයි භාවනා පටන් ගත්තයි කියලා කියන්න පුළුවන්. එතකොට භාවනාවෙන්ම භාවනා යන හොඳට Tamanට පය තියෙන තියෙන වෙලාවේ වැටහෙන දේ ආයාසයෙන් තොරව වැටෙන්න පටන් ගන්නවා. මේකේ තියෙන දැන් හොඳටම අල්ල බදලා තියෙනවා. හැබැයි මේ තව ටිකක් වෙලා මෙන්න මෙට වෙඩි දිග වේලාවක් මේක කරන්න ඕනේ. කෙරුවට පස්සම මේක පදන් වෙලා මේ තක්මන අනායාසයෙන් වෙනවා. Taman තීරණා නිකන් තමම රූකඩයක් වගේ ඇවිදිනවා. එතකොට Tamanටම පිටේ ඉඳලා Taman දිහා බලා ඉන්න වගේ බලාගෙන ඉන්න පුළුවන්. ආන්නේ මට්ටමට කිට්ටු කරලා තියෙන්නේ. ඒක නිසා මේ යන විදිහ හරි වාර්තා ලියන ක්‍රමය මේ ඉස්සලා තුන් දිනාටම ලිව්වට වැඩිය දක්ෂයි. අන්නේ දක්ෂකා දෙකම වැඩෙන විදිහට සක්මන කරලා ඒ ගැම්මෙන්ම ඒ අත්දැකීමෙන්ම ඒ කාර්යක්ෂම භාවයම කියලා වාඩි වුණොත් ඒ අර සක්මණේ ගත්ත අත්දැකීම නැත්නම් ගැම්ම ඒ නැම්ම පරියන්කේ ප්‍රයෝජන ගන්න පුළුවන්. මේකේ පරියන්ක විස්තරයක් ඉදිරිපත් කළා නැහැ. ගෞරවනීය ස්වාමි වහන්සේ පරයන්කේ මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පිම්බෙනවා හැකිලන අයරුවෙන් මූල කර්මස්ථානයේ යෙදී සල්ප වේලාවකින් පිම්බීම හැකිලිම නොදෙනියයි. ගුරු උපදේශ අනුව හිදීමේ හැපෙමි මෙනෙහි කිරීමෙන් අනුතුරුව ඊටත් පසුව යම්කිසි කයේ දැනුමක් දැනීමක් දැනුණ බව දැනුණු පසු දැනෙනවා යන මෙනෙහි කෙලිමි. මීට මාස 3කට පෙර මේ අන්දමට සිටන විට උදරයේ සිට ඉහළට හිස දක්වා වරහන් තුල තියෙන ස්වාමීන් වහන්සේ තද ස්වල්පයක් තද වස්තුවක් ඇදී ගොස් හිසේ නළල ප්‍රදේශයේ තදින් තද කරන ගතියක් දැනුනි. හිස ඊටාම තදට වෙලුම් පටියකින් ගැටගසා කෙනෙකු මෙම වෙලුම් පටිය ටිකෙන් ටික තද කරන්නසේ දැනුනි. හිසේ තද වේදනාවක් සමගම හිස ගිනි ගන්නාසේ දැනුනි. නමුත් එවිට වේදනාවක් නොතිබුණි. නමුත් ඒ සඳහා ගුරු උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. මේත වෙනස් වූ අත්දැකීමක් ඊයේ පරයන්කේදී සිදුවිය. සිත සංසුම් වූ පසු කිසිම අරමුණක් මෙනෙහි නොකර නොකරන ලෙස වහන්සේ උපදෙස් දුන් පරිදි මා පරයන්කේ සිටියා. උදරයේ සිත තද කරගෙන ඇවිත් මුල් අවස්ථාවේ වගේම නළල ප්‍රදේශයේ වෙලුම් පටියකින් තද කරන බවත් දැනුණු අතර තදබල වේදනාවක් දැනුනේ නැත. ඒ සමගම බෙල්ල වෙන් වෙන්න යන බවක් දැනුනි. උපදෙස් ලබා දෙන්න. ඊළඟ සමහරට සක්මන වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා ගෙන යනවා තබනවා යන කිසිවක් මෙනෙහි නොකර සක්මන් කළා. එවිට ඉදිරියට යන විට යන බවත් නැවති සිටන විට නැවති සිටන බවත් හැරෙන විට හැරෙන බවත් ඉබේටම වාගේ තේරුණු අතර රූකඩයක් එහාට මෙහාට යනවා වගේ මා සක්මන් කරන බවයි තේරුණේ. පාදයේ ඇටවල තිබෙන තදගතියත් මස් පිටුවල මේක් බවත් මුළු ශරීරයේම වැగిරෙනා වූ ස්වරූපයකුත් දැනුණා. ඊළඟ ස්වාමීන් වහන්සේ එදිනෙදා කටයුතු අද දිනේ සක්මනම මා අද දිනේ සතිමත්ව මා රෙදි සෝදන විට සබංගා අතුල්ලන රෙදි අතුල්ලන විට දෑත් ඇඟිලි එකිනෙකට නැමී වෙනස් වන ආකාරයේ තේරුණා. රෙදි මිරිකන විටත් ඒ බව අවබෝධ වුණා. රෙදි සෝදා ඉවර වීමෙන් පසු රෙදි ගසන විටත් අත් එසවෙන ආකාරයත් නැමෙන ආකාරයත් මෙනෙහි කළා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක හොඳට අර කමටහල් ලියීම සම්බන්ධව ලිපිය කියවලා ඒකේ සාරය ඇතුව ලියලා තියෙන්නේ. ඒ නිසා පරියන්කේ තක්මුණ එදිනදා වැඩ පිළිබඳ විස්තර ලියලා තියෙනවා. ඒක වැටහිච්ච දේ ලියන්නත් උනන්දු වෙලා තියෙනවා. නමුත් අර පරියන්කේ විස්තරය අහගෙන ඉන්නකොට දැන් ඉතින් අර තොරතුරු එන්න පටන් ගන්න තියෙනවා. ඒ තොරතුරු මදිකම පොඩ්ඩක් පේන්න තියෙන්නේ. ඒ නිසා මේ විදිහටම කරන්ඩ සක්මනීදිත් ඒ වගේ අර පරියංකේදී පෙළවෙච්ච සංසිද්ධියක් මේක විස්තර කරන්න හදලා තියෙනවා. ඒ වගේ එච්චරම අවශ්‍යකක් නැහැ. මෙහෙදි කරනකොට වැටහිච්ච හොඳම පරියංකේ විස්තර කියනවනම් ওই ක්‍රමයෙන් තමයි යන්න තියෙන්නේ. හැබැයි මේක හිත මේ වෙලාවේ මේ මේ විදියට අරමුණට මුණ දාලා එහෙම නැත්නම් මුණට මුණ තියාගෙන වැඩි වේලාවක් ඉඳීම සඳහා ක්‍රම දෙකක් සාමාන්‍ය කියන්න පුළුවන්. පරියංකයට ගිය ගමම්ම වගේ ඉඳගත්ත ගමම්ම වගේ මූල කර්මත්තානත් එක්ක ගනුදෙනු කරන විදිහට හොඳට කය තැම්පත් විදිහට වාඩි වෙන්න ඕනේ. යම් වෙලාවක මූල කර්මස්ථානේ පේන්ට විස්තර වෙන්න පටන් ගත්තා නම් ඒ ගත්ත ගැම්ම අතරමැදට හිතිලි වේදනා සද්දෙන්නේ නැතුව මේ සම්බන්ධතාවයේ සමීප සම්බන්ධතාවය බොහෝ වෙලා පැවැත්වුවොත් මූල කර්මස්ථානයේ විපරිණාමය වෙනස් වෙන බව දැක ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මෙතන ඇත්තට උපදේශයක් අවශ්‍ය කරන ගතියක් පේන්නේ නැහැ. මේ ක්‍රමයටම තවදුරටත් අත්දැකීම් දියුණු කරන්න කියන එක තමයි නැත්නම් මේ යන පාරෙම වැඩි විශ්වාසයෙන් යන්න කියන එක තමයි කියන්නේ. ගරුතර ස්වාමි වහන්සේ මම පෙර දිනකදී වරහන් තෘතිය ස්වාමීන් වහන්සේ පෙරේදා කියලා මා සක්මන් කරන මා කරන සක්මන් භාවනාව ගැන වහන්සේට ලිව්වා. එහිදී භාවනාවේ මා දකින දේ ගැන පසුව ලියා චේතනා සිතුවිලි ආදීන්ගේ වෙනස් වීම පසුව පළමු වාර්තා කිරීමේ වැරදි ක්‍රමය මා වටහා ගත්තා. ඔබ වහන්සේට පින් සිදු වේවා. පරයන්ක භාවනාව. වරහන් තුල තියෙන ස්වාමීන් ආනාපානසති භාවනාව කියලා. පැයක පමණ සක්මනකින් පසු මම පරයන්කේ ඉඳ ගන්නවා. ඉඳගෙන සිටන බව හොඳින් වැටහෙනවා. ආනාපානයත් හොඳින් වැටහෙනවා. ආනාපානයේ වෙත සතිය පිහිටවනවා. ආස්වාසය ප්‍රාස්වාසය වෙන වෙනම වැටහෙනවා. මේ චේතනා විරහිතව ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ල බව වැටහෙනවා. ආයාස කිරීමක් සිදුවන්නේම නැහැ. භාවනාව ආරම්භ කොට විනාඩි 10ක් පමණ අඩු අඩු වැඩි කාලයකදී ආස්වාස ප්‍රාස්වාසයේ කෙටි බව සිසිල් සිසිල් උණුසුම් බව ගලා යන ස්වභාවය කම්පන චංචල ස්වභාවය සතියෙන් දකිනවා. නමුත් ආනාපානයේ ආරම්භක හා ගෙවි යන නමුත් ආනාපානයේ ආරම්භය හා ගෙවි යන ආකාරයේ බැලීමේ ගැටලුවක් තියෙනවා. ඒ පසු සඳහන් කරනවා. ඊළඟට ආස්වාසය සහ ප්‍රාස්වාසයේ ක්‍රමයෙන් කෙටවන බව වැටහෙනවා. ආස්වාස සුරන් රැල්ල කැඩි කැඩි හිර වෙමින් යන ස්වභාවයක් දැනෙනවා. ප්‍රාශ්වාසය කෙටි වෙමින් අවහිරයක් නැතුව සිදු වෙනවා. පපුව තුල හිර වෙන බාධක ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ආශ්වාසය වරින් වර නතර වෙමින් යලිත් ආරම්භ වෙමින් පවතිනවා. ආනාපානයේ වේගය වැඩි වැඩි වෙනවා වැටහෙනවා. අවසානයේ ආනාපානය නොදෙනී යනවා. චේතනා රහිතව සිටිනවා. අඩු වැඩි ලෙස කය නොදෙනී යනවා. පළමුව දෙයක් දෙපා නොදෙනී යනවා. ගෙල හිස තුල තදවු ස්වභාවයක් දැනෙනවා. යාන්ත්‍රික ස්වභාවයක් දැනෙනවා. මේ අතර වරින් වර ආනාපානය දැනෙන්න පටන් ගන්නවා. එවිට නැවත සතිය ඒ වෙත පිහිටවනවා. මෙනෙහි කරනවා. ආනාපානයේ නැවත ඇතිවීමේ කාලපරාසය වැඩි වෙමින් ඒ පැවතීමේ කාලපරාසය අඩු වෙනවා. කායේ වේදනාව යම් යම් තැන්වලදී ඇති වෙනවා. එම වේදනාව මත ආසන්නව සතිය තබා ඒවායේ ආරම්භය පැවතීමේ ස්වභාවය නැතිවීමේ ස්වභාවය දකින්න තැත් කරනවා. එම වේදනාව ඇති වෙනවා, ගෙවි යනවා, ඇති වෙනවා, නැවත ගෙවි යනවා. නැවත ඇතිවීමේ කාලපරාසය ඒවායේ ත්‍වභාවය පැවතීමේ කාලපරාසය වෙනස් වෙනවා. සිත තුළ සිතුවිලි ඇති වෙනවා. වමනේ ඇතිවීමේ ස්වභාවයක් දැනෙනවා. ඇති වෙන විට සිතුවිලි ඇති වෙන විට ආනාපානය නැවත ඇති වෙනවා. ඒ මෙනෙහි කරනවා. මෙලෙස ආනාපානය සති භාවනාව පැය පැයක් පැය එකමාර පමණ කාලයක් තුළ අවසන් කරනවා. ස්වාමින් වහන්සේ ආස්වාසේ මුල සහ ප්‍රාස්වාසේ අග දැකීම යනු ආස්වාසයේ මුල ආස්වාසයේ අග සහ ප්‍රාස්වාසයේ මුල ප්‍රාස්වාසයේ අග දැනීමද දැකීමද නැත්නම් ආස්වාස ප්‍රාස්වාසයේ මුළු චක්‍රයක මුල සහ අග දැකීමදයි මට පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවස් වේවා. ඒකේ මේ බලන්න දේවල් මොකක් කලබල වෙන්න එපා. ඒක භාවනා හරියට පදන් වුණාට පස්සේ පෙනෙයි. ඒ නිසා Tamanට කරන්න තියෙන්නේ විස්තර ටික මූණට මූණ දාලා තියාන වැඩි වෙලාවක් ඉඳ දෙන එකයි. මුල් ප්‍රදේශය අහගෙන ඉන්නකොට තේරෙනවා අරමුණ මොකද්ද මෙනෙහි කිරීම මොකද්ද වැටහෙන දේ කියන ක්‍රමය අමතක වෙලා ලියලා තියෙනවා. මේ මේ මේ මගිලා ඊට පස්සේ ක්‍රමෙන් ඉක්මවලා ගිහිල්ලා ආනාපානය පිළිබඳ යම් යම් තොරතුරු වර්ගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට වැඩි බොහොම සරල ක්‍රමයක් තමයි පටන් අරමුණ මුදුන්පත් වෙච්ච සාර්ථක වෙච්ච තැනින් රචනෙ ලියන්න පටන් ගන්න ගන්න අරමුණ මොකද්ද ආස්වාසි. මෙනෙහි කිරුවේ කොහොමද ආස්වාති කියලා මෙනෙහි කරා. වැටුනේ මොකද්ද? පිරිමැදෙන ගතියක්, කුණුසුම් ගතියක්, කම්පන චංචල ගතියක් කියලා. ඒක විස්තර කරලා ප්‍රස්වාසය විස්තර කරන මට්ටමට ගියාන හරි ලේසි. තොරතුරු ටික නම් තියෙනවා ඉදිරිපත් කරලා තියෙන ක්‍රමෙ ඉච්චරව. උඟාක්ම සාර්ථක නැහැ. නමුත් අර මුලින්ම ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න වගේ නෙමෙයි යම් ප්‍රමාණයක තොරතුරු තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ මුලමදාග බලන්න හදිසි වෙන්න එපා. අරමුණ වුණට බුරන දාලා ගොඩක් කල් තියාගෙන ඉන්නකොට එයා පෙන්නයි වෙලාවට ආවා. ඊට අමතරව හොයන්න ගියොත් ඒ වෙන්නේ අර මෙතෙන්ට ආපු ගුණවත් නැති වෙනවා. ඒ නිසා ඔය යන ක්‍රමයේම පහුරු ගාලා උස්සන්න නැතුව හාරලා උස්සන්න යන්නේ නැතුව යන ක්‍රමයේම දිගට කරන්ඩ කරන ඒ වගේම ලියන ක්‍රමයක් පුළුවන් තරම් මේ මේ මම මේ කියපේවත් බලලා ලීලා තියෙන කොලේ තියෙන රචනත් බලලා පුළුවන් තරම් කෙටිවට ඍජුවට වාර්තා කරන්න මම හිතනවා ක්‍රමයෙන් පුළුවන් වෙයි කියලා මේ යන තාලෙට. ගරු ස්වාමි වහන්සේ රාත්‍රියේ නිින්දට ගිය විට සිතට රාත්‍රියේ නිින්දට ගිය විට සිතට පැමිණෙන සිතුවිලි දිගින් දිගට ප්‍රපංච වීම නිසා මට නිින්දට බාධා පැමිණ ඇත. එසේම එය දහවල භාවනාව කරගෙන යාමට බාධාවකි. මේ භාවනාවේ ප්‍රතිඵල ඇත සිඳු වෙන්නේ දැයි වදාළ මැනව. තේරුන්නේ නැහැ කියන කන්ටිම් වාක්‍යය. ආපෝ කියන සමාස ගරු ස්වාමී වහන්සේ අන්තිම වාක්‍යය අන්තිම මේ භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස සිඳුවෙන් සිඳුවන්නේ දැයි වදාළ මැනව. ඒදී ප්‍රතිඵලයක් කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි මේක ඉතින් කරදරයක් නැගවට ප්‍රතිඵල කියන්න බෑ ආදීනව කියලා කියත හැකි. නමුත් එක හුස්මක්වත් මුළු දවස පුරාම බලන්න බැරි වුණාද මෙනෙහි කරන්න බැරි වුණාද එකක්වත් පෙනුණාද කියලා කිසිම හොඳ පැත්තක් නැහැ නරක පැත්ත විතරයි කියන්නේ. ඉතින් මේවට කියන්නේ ගම්මැදි හැලි කියලා. නිින්දත් ඕනේ නැහැ. ප්‍රපංච කරන වෙලාව ඕනෙත් නැහැ. මේ ඉඳගෙන ඉනකොට එක සැරයක්වත් හුස්මක් බලන්න පුළුවන්ද මෙනෙහි කරන්න පුළුවන්ද මොනවද වැටුනේ කියන තැනින් එක ඩිංගිත්ත පටන් අරගත්තා නම් ඉදිරියට යන්න තිබ්බා. තියෙන කුණු තේරම එකතු කරලා මල්ල කදලා පැකට් කරලා මට විකුණන්න හදනවා. එතන මං කැමති දැනගන්න මේ කියන දවසක් ඇතුළත එක හුස්ම රැල්ලක්වත් ඉඳගෙන ඉන්න බවක්වත් දැක ගන්න එක චිත්තක්ෂණයක්වත් ඉඳ ලැබුණ නැද්ද කියලා එහෙමනම් භයානකයි තත්ත්වය. මේ ගොඩ ගන්නම බෑ. අහගෙන ඉනකොට පේන තියෙන ඉච්චරයි. ඒ කියන්නේ මේ වාර්තාගත කිරීමේ වාතාව ඉදිරිපත් කිරීමේ අපි මේ කියන්න කරන ප්‍රයත්නයේ කිසිම හුලඟක්වත් වැදිලා නැහැ. උෂ්ණයක්වත් දැයිලා නැහැ. ඒ වල්පල්ල හැලි කිය කියයි. හරි මේ තියෙන වගතුක කියනවා. ඉතින් ඒක මේ විශ්ල ගන්න මට බෑ. මයි ළඟ කිසිම මේ උපකරණ නෑ ඕක කියන්නේ. ඒ නිසා කොත්තනක හෝ කවදා හෝ ඉඳගත්තර පස්සේ ඉඳගෙන ඉන්නේ මම හිටගෙන නෙවෙයි කියන දැන දැනට ආපු දවසේ ලියන්න පටන් ගන්න. ඒ එතකොට පුළුවන් ඔය අහ කියන්නේ ඒක ගැන පොඩ්ඩක් උත්තර දෙන්න. නැතු ඔය අහක තැනින් පටන් ගත්තොත් මාරපාක්ෂිකයි, කෙලෙස් බරිතයි. මේකට කියනවා අකුසල සමාපatti කියලා. අකුසල සමාපatti තියෙන මිනිස්සයා අනිවාර්යයෙන්ම කරපු අකුසල් සිහිපත් කර කර ඒක වඩ වඩා ඉඳලා අපායන. කුසලයක් කරපු එක මතකත් නැහැ කුසල සමාපත්තියක් දන්නෙත් නැහැ. ඒ නිසා කරපු කුසල් ඔක්කොම නිකන් යට යනවා. අකුසල්ම තමයි සමාපත්තිය තියෙන්නේ. අකුසල්මයි කියවන්නේ. අකුසල්මයි ලියන්නේ. ඉතින් අපරාධේ පෑන් අපරාධේ කඩදාසි අපරාධේ කාලේ. ඉතින් මං කියනවා මේ වගේ දේවල් වැඩමුළු සංවිධායක කියෝලා ඒ අර තාලෙට ලියන දේවල් අඩු ගන්න පොඩ්ඩක් හරි මූල කර්මස්ථානය ගැන විස්තරයක් ලියන පොඩ්ඩක් හරි මූල කර්මස්ථාන අත්දැකීමක් ලියන ලිපි ටිකට අඩු ගන්න මුල් තැන දෙන්න. නැත්නම් නිකන් මුස්පින්තුවක් ගන්න. ඔකෝගෙම කාලෙනේ. ඒ නිසා අද එහෙම ප්‍රශ්න තෝරපු ගතියක් පේන්නේ නැහැ. ඒක ඒක ක්‍රමයක් කියන්නේ මම කිව්වේ ඒකයි අහවල් පස්සේ දාන්න එපයි කියලා. මම පෙට්ටිය තියලා අපි අපි එකට එනවනම් 12මාරෙන් පස්සේ අයින් ඒක වහෙට කර දාන්න. ඒ වගේ අපි අපිට හම්බෙච්ච ඉඩ පහඩු හම්බෙච්ච ලාවේදී අද මම දැක්කා ඩිලා නෝනා ලියලා තියෙන ඔක්කොටම මේකේ තාමත්ම සාර්ථක ක්‍රමයක් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒක නිසා අපි වහාම ක්‍රියාත්මක වෙන විදිහට මේක කරමු. එහෙම නැත්නම් ඒ වැරදි එක්කන අපේ කාලය නාස්ති කරනවා. අර හරියට උනන්දුට යන්න හදන කට්ටියක තියෙන උනන්දු අධිෂ්ඨාන ශක්තිය නැති වෙනවා. දැන් මම මේ පාරණාව පෙන්වුවට පස්සේ ඒක මේ ලියන කෙනාගේ දෝෂයටත් වැඩිය වැඩමුළු සංවිධායකගේ දෝෂයට වැටෙනවා. හැබැයි ඒකට ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව අන්තිම මොහොතයි කියනවා. ඒ නිසා කියන්න අහවල් වෙලාවෙන් පස්සේ මේකට දාන්න එපා. අන්ති අවසාන වෙනට මෙන්න මේ වෙලාවෙන් පස්සේ අපි වහනවා. ඊට පස්සේ මේ අනිත් දවසට දාන්න කියන පෙට්ටියට. ඒ නිසා පොඩි උපක්‍රමයක් හොයාගන්න. ඒ අවසාන මොහොතේ ඇවිල්ලා උඩින්ම දාන එක පොඩ්ඩක් වළක්වන්න. ගෞරවනීය ස්වාමි වහන්සේට নমස්කාර වේවා. අවසරයි. භාවනාවේදී ආස්වාස් ප්‍රාස්වාස් දෙක වෙන් වශයෙන් ප්‍රකටව පෙනෙනවා. එසේ කරගෙන යද්දී අතරින් පතර සිතුවිලි වලට හිත යනවා. නැවත ආස්වාස් ප්‍රාස්වාසයේ තැබෙනවා. අනතුරුව විතර්ක නැති වී සිත හොඳින් භාවනා කරනවා. නැවත ඇතුළතින් එන සිතුවිලි දැනෙනවා. ඒවා මෙනෙහි කරනවා. කය වේදනා නැති තැන් තැන් වලට යනවා. ඒවාත් මෙනෙහි කරනවා. එසේ මෙසේ සෑහෙන වේලාවක් කරන විට ටිකෙන් ටික නැති වෙනවා. කාය කාය බර ගතිය, සැහැල්ලු ගතිය දැනෙනවා. දැන් සිත තුල, සිත කය තුල ඊටමත් හොඳින් යවන්න පුළුවන්. දැන් සිත කය තුල තකිය වෙන්නේ ස්වභාවස ඊටමත් හොඳින් යවන්න පුළුවන්. එම නිසා වේදනා වරින් වර මතුවත් ඒවා හිතෙන් ස්පර්ශ කරමින් තනින් නැති කරන්න පුළුවන්. හිත මේවන විට පපුවේ සිට උඩට ඇදී යනවා වගේ දැනෙනවා. වේගයක් වගේ. සමහර විට ඔර්ලෝසියේ බට්ටා වගේ දෙපැත්තට යනවා. ඉහළට ඔළුව දෙපස් දෙසටම මුදුනටම වේගයෙන් වේගයක් තිබෙනවා. ඒද සියුම් වී සියුම් ලෙස දැනි නොදැනී යන තැනට එනවා. සුළු මොහොතක් එතන සිට නැවත ඇදීගෙන ඇදීගෙන යනවා. සුවයක් සැනසීමක් තිබෙනවා. ඔබ වහන්සේ කාරුණිකව මේ ගැන අදහස් දෙන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි. ඔය මේකේ සැකේ එන්නේ එකම තැනකවත් මූල කර්මත්තාන විස්තර කරන්නේ. අනික කොහොම විස්තර කරන බොහොම ලස්සන කරන පාරත් හරි ඇති. කවදාකවත් සාන්තියක් එන්නේ නැහැ විශ්වාසයක් පළ වෙන්නේ නැහැ. ඒකද ඒකයි මම කියන්නේ පටන් අර ගන්නකොට අර වාක්‍ය වචන රචන වාක්‍ය තුනක් විතර ලියලා තියෙන මූල කර්මත්තාන ගැන. කිසිම විස්තරයක් නැහැ. එතෙන් ළඟට ගිහලා නතර වෙන පළවෙනිම සාකච්ඡා කරපු ප්‍රශ්න දෙක වගේ තමයි. ඉතින් ඒකට යන්නේ නැති එක හරිම ආශ්චර්යවත්. කියන්න ඕනේ කාරණාව කියන්නේ නැතුව විස්තර කරන වහනත් හරි ඇති. නැත්නම් අන්තිමට සැකයක් ඉදුණා මං යන පාර හරිද කියලා. මං කියන්නේ ඔක්කොම නැති කරන්න එකයි තියෙන්නේ. මූල කර්මස්ථානේ එක එක ආනාපානක හෝ පිම්බීම හැකිරීමක හෝ විස්තර ටික ඉදිරිපත් කරන්න. ඉතින් ඒතෙන්ට එනකන් නැවත නැවතත් ඕකම කිය කිය ඉන්න එකයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමි වහන්සේ මගේ පරයන්ක බානාව පිම්බීම හැකිලිම වේ. පළමුව බඩට වාතයේ පිරි බඩ පිම්බෙන ආකාරයත් හැකිලීමේදී ඉදිරියට පිම්බුණු බඩ ඇතුළට හැකිලිය යන ආයුරුත් බලා සිටිමි. ඉන්පසු පිම්බුණු බඩ ටිකෙන් ටික හැකිලී ක්ෂණික නැවතීමකින් පසු නැවත ටික ටික පිම්බෙන ආයුරු දිගටම බලා සිටිමි. විතක බාහිර ශබ්ද ඇසේ විවිධ සිතුවිලි පැමිණේ. ඒවා ඇසුණු බව හා ඇති වූ බව දැනගන්මින් ඒවා ගැන තවදුරටත් නොසිතා භාවනාව දිගටම කළ හැකිය. ඉන්පසු කකුලේ දණහිස් වේදනාව පටන් ගනී. ආරම්භයේදී ඇති වූ බව දැන ගැනීමටත් දැනගනිමින් පිම්බීම හැකිරීම වේදනා අතරතුර දිගටම කරමි. එවිට එම වේදනාව රත් වීමක්, තදවීමක්, තල්ලු කිරීමක් වෙන දැනේ. ඒ කයට වේදනාවක් ලෙස නොදැනේ. සැහැල්ලුවෙන් භාවනාව දිගටම කරගෙන යාමට හැක. මේ ආකාරයට වේදනාව කෙරේ ආශාවක් හෝ ද්වේෂයක් නොමැතිව ඒ දෙස සැහැල්ලුවෙන් බලා සිටීමට උත්සාහ කළද ඒ අසාර්ථක වේ. මෙසේ වේදනාව දරුණු වන විට පිම්බීම හැකිලිම බැලීම නවතා මුළු කයතම අවධානය යොමු කර හිසේ සිට පාදාන්තය දක්වා සැහැල්ලු කරමි. එවිට ඇතැම් විට වේදනාව නොදෙනී යයි. ඒත් සමහර වෙලාවට ඒ දරුණු ලෙස නැවත ඇතිවීමෙන් ඉරියව්ව මාරු කර භාවනාව දිගටම සිදු කරමි. එක් ධර්මදේශනයකදී මේ වේදනාව ශරීරයෙන් වෙන් කර බලා සිටින ලෙස වහන්සේ දේශනා කළේ. ඒ ආකාරයට වේදනාව ශරීරයෙන් වෙන් කර බලා සිටින්නේ කෙසේද යන්න පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මේක තියෙනවනම් එහෙම ක්‍රමයක් හොඳයි කෙහිදිච්චාම පොත්ත ගලවලා ඉසු කරනවා වගේ එනම් බර ගහනක් භාවනා කරાવી. ඒ වේදනාව ගලවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් ගලවන්න පුළුවන් Taman මේ වෙලාවේදී අර මූල කර්මත්තානේ බලනකොට මූල කර්මත්තා හොඳට විස්තර බලන ක්‍රමයේ වගේ මේක ටිකක් කිට්ටුවට ගිහිල්ලා තියෙනවා. මේ මුළු රචනෙම ලියලා තියෙන්නේ වේසනාව පිළිබඳ ද්වේෂයෙන්. ඉතින් මේ වේදනාව වැඩෙන්න එකම පොහොර ඒකට ද්වේෂ කරන එක. කවදා හෝ මෙච්චර මේ වේදනාවේ අලගිය මොළගිය හොයන්නේ මේකට द्वේෂයෙන් කියන එක දැනගත්තා නම් එයාට තේරෙයි මේ द्वේෂයේ තියෙනකම් වේදනාවට වෙනෙහි කරාට වදින්නේ නැහැ ඉතින්. මොකද අර යට තියෙන द्वේෂය මේක මායා කරනවා. ඒක නිසා කවදා හෝ වේදනාව නම් දුක් වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් මේක බලන වෙලාවේදී මේ මුළු රචනයම ගිහිලා තියෙන द्वේෂපද නෙමේ. ඒක දැනගන්න පුළුවන් නම් නාම කර්මස්ථාන රූප වගේ නෙවෙයි නාම ධර්මවල හැම වෙලාවෙම දෙතෑවර මෙනෙහි කිරීමක් වෙනවා හැම වෙලාවෙම ඒකට එක්ක රාගයක් එක්ක ද්වේෂයක් හටින් හොල්බක් කරනවා ආනාපානෙට ඒක නෑ පිම්බීම හැකිලීමට ඒක නෑ ඒ නිසා අනිත් දවසේ මේ වේදනාව කියන එක මේ මගේ වැරද්දක්වත් නෙවෙයි ආවට පස්සේ ඒක න ද්වේෂ කරන්නේ නැතුව අර දැකපු ආනාපානේ වේදනාව ආවට පස්සේ කොහොමද පේන්නේ තිබිලා ගියාට පස්සේ කොහොමද පේන්නේ වේදනාව එමින් තියෙනකොට කොහොමද පේන්නේ කියලා මූල කර්මස්ථානයේ පුළුවන් තරම් වේදනාව හරහත් බලමින් වේදනාව පුළුවන් ද්වේෂයෙන් තොරව කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි අපි කියන්නේ වේදනාවෙන් අපි පොඩි දුස්ත වීමක් කරන්න පුළුවන්. මේකේ කරන්න බෑ මේක වේදනාව හුත්තටම බදලා අල්ලලා තියෙන්නේ මුළු රචනෙම ගිහිලා තියෙන ද්වේෂේ. ඒ එළියෙන් කරන දන්නෙත් නැහැ. මේ වේදනාව අයින් කිරීමේ ද්වේෂ අදහසින් ඒකට කියන්නේ වනස් හිතවිලි කියලා. වේදනාව වනසන අදහසෙන් ලියන්නේ ඒක අල්ලන්න අමාරුයි. එතකොට ඉතින් වේදනාව වැඩි වෙනවා. වේදනාවට අවශ්‍ය කරන පොහොර තමයි මේ දීලා තියෙන්නේ. ඒ නිසා අනිද්දාසේ ලෑස්තිලා යන්න වේදනාව ආවට පස්සේ වේදනාව තියෙද්දි ආනපන බැලීම හරහා වගේ උපක්‍රමයකින් වේදනාව කෙරේ ද්වේෂ නොකර මෙනෙහි කිරීමක් ඇති වැඩක් නැහැ ද්වේෂයවට පස්සේ දකින්න පටන් අරගත්තොත් ඔය වේදනාව ඔය කියන තරම්ම ඔය කවෝ කියන තරම කළු පාට නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. වේදනාව දරා ගන්න බැරි වෙන එකට ද්වේෂ කිරීම හරහා. ඒ නිසා සල්ල සූත්‍රයේ සඳහන් කර තියෙනවා වේදනාව නම් මහන රිද්දෙනවා තමයි. වේදනාව නම් වේදනයක් තමයි. උලක් කරනවා වගේ තමයි. එතකොට ඒ උල තියෙන තැනම තව උලක් කරනොත් මොකද වෙන්නේ කියලා අහන බුදුහාමුදුරු. එතකොට නම් දරන්න බෑ. දෙවෙනි උල තමයි වේදනාවට තියෙන ද්වේෂය. අපිට දරා ගන්න බැරි වෙන්නේ ද්වේෂය આવොත් විතර නැත්නම් වේදනාව දරන්න පුළුවන්. ඒක නිසා ද්වේෂය දකින්න බලන්න. වේදනාව නිතර එන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. එතකොට අපි ආනාපානෙ තමයි අපි ගන්නෙ අඩේට. ආනාපානෙ ඉඳලා වේදනාව වෙනකොට පුළුවන් තරම් ආනාපානෙ දෘෂ්ටි කෝණේ ඉඳලා ආනාපානෙ බලන්න අපි ද්වේෂෙ නෙවෙයිනේ. වේදනාව දිහා බලනකොට මේ ද්වේෂය හොල්මන් කරන හැටි දැක්කොත් අන්න මම අර අන්තිමට අහලා තියෙන ප්‍රශ්න ටිකක් උත්තර හම්බෙන්න ඉඩ තියෙයි කියලා මම බලාපොරොත්තු පළ කරනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය පින්වත් ස්වාමි වහන්සේ. මම ප්‍රගුණ කරන්නේ ආනාපාන සති භාවනාවයි. මා ආනාපාන සති සතිය වඩන විට එනම් හුස්ම ඉහළට යන යන ආකාරය හා පිටවන ආකාරය ගැන සතියෙන් සිටීමේ සිටීමේදී මිනිත්තු 5කින් පමණ ක්‍රමයෙන් හුස්ම තුනී විය. නමුත් මුලදී මෙන් නොදෙනී ගියේ නැත. සතිය හොඳින් පැවතුණු පවති. තුනී වුණු හුස්ම විටින් විට දැනෙන නමුත් ඒ ගැන අවධානයකින් සිටියේ පිහිටියේ නැත. හිසේ අව හිස් අවකාශයක තනුණාක් මෙන් දැනෙන. දැඩි පාළු බවක් තනිකමක් එසේ සිට නොහැකි බවක් දැනෙන. සතියේ සිටිනිතා සිටුලිය නමුත් සිත පිට ගියේ නැත. මෙසේ විනාඩි 10ක් 15ක් පමණ ගිය පසු ඊතා ශාන්ත සැනසිලිදායක බවක් දැනෙන. සිටුවිලි නැත. හිස් අවකාශයේ දෙස බලා සිටිමි. වරින් වර හුස්ම ගන්නා හා පිටවන ආකාරය දැනින. මෙසේ සුවසේ හිස හිස් අවකාශයේ දෙස බලා සිටීමේදී උරහිසේ හා අතේ දැඩි වේදනාවක් ඇති විය. එවිට උපේක්ෂාවේ වේදනාව දෙස බලා සිටියේ. වේදනාව ටිකින් ටික දැඩි විය. නමුත් එලෙසම උපේක්ෂාවෙන් වේදනාව දෙස බලා සිටීම. විනාඩි 10කින් පමණ වේදනාව තුනී විය. තවත් වේලාවක් මෙසේ හිස් අවකාශයේ දෙස බලා සිටීමට හැකි හැකි බව වැටහුණි. ගරුතර ස්වාමි වහන්සේ මේ කිනම් தත්වයක්ද? භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලැබේවා. ඔබ නිවනින් සැනසේවා. ඔය මේ කෙනාට මේ අර ආනාපාන වැටෙන වෙලාව තුනි වෙන වෙලාව තා මේ අවකාශයකට ගියා වගේ තියෙන සත්වෙන් වඩාත්ම සැහැල්ලුවක් අසහනෙන් අඩුවීමක් ආතති අඩුවීමක් තියෙන ආනාපානේ පේන වෙලාවෙදී නැත්නම් මට භාවනාව හරියයි කියලා හිතෙන්නේ නැත්නම් ආනාපානේ තුනී වෙච්ච වෙලාවෙදී එහෙම නැත්නම් හොඳටම නොදැනී ගිය වෙලාවේද කියන එක තමයි මට දැනගන්න ඕන. ඉතින් අද කවුරක්වත් කතා නොකරන අදිෂ්ඨාන කරලා තියෙන ඉතින් එතකොට මට අමාරුයි මේ උත්තර දෙන්න. කැමැතිද ඉදිරිපත් වෙන්න? අත උසන්න ඕනේ. අත ඉස්සෙ නැත්නම් අපිට පේන්නේ. ආ මයික් එක දෙන්න කවුරු මමගේ ප්‍රශ්නේ අහනවා. ප්‍රශ්නේ අහලා විවික්‍යව අහලා උත්තර දෙන්න. මේක විස්තර කරනවා මට මුලින් ආනපන වැටුණා. විස්තර නක් කියලා නැහැ. ගොරෝසුට ඊට පස්සේ සිවුම් වෙලා නොදණී ගියා. මේ ආනාපානය සම්බන්ධ මේ தত্ত্ব තුනේදී Tamanට වැඩියම සාන්තිකර තත්වයක්. සාන්ත සුඛ ස්වභාවයක්. ආතති අඩු ගතියක් දැනෙන ආනාපාන හොඳට ගොරෝසු වැටෙනකොටද සිවුම් වෙනකොටද නැත්නම් මේ කියන විවේක ස්ථානයේදී කියන එකයි මගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ විවේක ස්ථානයේදී ස්වාමීන් වහන්සේ. එතකොට මේ විවේක ස්ථානයට නැවත යන්න විවේක ස්ථානයේ වැඩි වෙලා ඉන්න මොන වගේ දෙයක් කෙරුවොත් හොඳයි කියලාද හිතෙන්නේ? ඒක ස්වාමීන් වහන්සේ નિરાයාසයෙන්ම තමයි ආවේ මේ වෙනදට ආනාපාන සතිය තුනී වී යනවා මේ දැන් මේ වෙලාවේදී තුනී වීම ගියේ නැහැ නිකම්ම ඒ අවකාශ හිස් අවකාශය වගේ තේරුණා සිතවිලි නැතුව. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා මෙතෙන් ආසන්නයට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා දැන් මේකට ගිහිල්ලා තියෙනවා. එහෙමයි සාම. නමුත් මේ එතෙන්ට ගියාට පස්සේ නම් ඒකේ වෙලාවේ නිකන් ඉබේ සිද්ධ වෙන වගේ වුණාට අපි භාවනා නොකරන කාර් එකක් කෙලන වෙලාවක වතුරට බාලා පීනන වගේ වෙලාවක ඕකේ නැහනේ. මේක ඒකාන්තයේ මේ නිසා ප්‍රතිපදාවකින් ආපු ප්‍රතිඵලයක්. ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ මේ ආනාපාන අවස්ථා තුනක් තියෙනවා. ගොරෝසු අවස්ථාව, සිවුම් අවස්ථාව, අතිසූක්ෂම අවස්ථාව. ඉතින් අතිසූක්ෂම අවස්ථාව තමයි හොඳට සාන්තිකර තත්ත්වයක් තියෙන්නේ. සන්තෝචේව පනීතස සාන්ත ප්‍රිය අවස්ථාව. ඉතින් අනිද්දාසේ භාවනා කරනකොට තමයි දැනගන්න ඕනේ අන්නේ උඟාක් සාන්ත අවස්ථාවට ඒ උඟක් තියෙන ප්‍රනීත අවස්ථාවට ගියොත් මොන්න දන්න දහං ගැටයක් දාහරි කමන්නේ ඒක ටිකක් වැඩි වෙලා ඉන්න බලන්න ඕන. එහෙම නැත්නම් යම් කිසි ක්‍රමයකට වාඩි වෙලා නොබෝ වෙලාවකින් ඉතින් යන්න පුළුවන් දේ සියලු පහසුකම් ටික දෙන්නවා. ඒකට සරුවචනාංශයේ දෙන නැත්නම් ගුරු උපදේශ වල හැටියට බලනකොට කලින් සක්මන් කරන එක ඉතාල වැදගත් වෙනවා. වාඩි වෙලා හුද්දට පట్టල වෙන්න ඕනේ. හුද්දට සමබර කරගෙන කයට කිසිම වෙහසක් නැති විදිහට තියෙන පහසුකම් වල හුද්දට සමබරව සහැල්ලුව කය තැම්පත් කරන්න ඕනේ. ඒකලා කය හරහා වැටෙනවා නම් ආනපානේ වැටෙනකොටම ආනපන පුළුවන් තරම් විස්තර බලන්න. ඒක ඇතුළේ යන කොහොමද පිට වෙන්නේ? එතකොට බොහොම ඉක්මනට ආනපනත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා ඔතෙන් යන්න ඉඩ තියෙනවා. එතකොට තමයි තේරෙන්නේ එහෙම කල්ැතුව මේකට ගියොත් ඉන්න පුළුවන් වෙලා වැඩි. එතකොට මේකේ තියෙන මේ මිහිරි ගතියත් වැඩි වෙනවා. ඒ නිසා මේ ක්‍රමයේම කරන්න ඕනේ මේ සාන්තිකර தത്വයට වැඩි වෙලා ඉන්න කිට්ටු වෙලා ඉක්මනට යන්න පුළුවන් දේ කවුරුත් කියලා දෙන්න කවුරුත් නැහැ දැන්. දැන් තමන්ම තමයි ඉන්නේ. නැවත නැවත කිරීමෙන් ඒක කරලා වැඩි වෙලාවක් හිටියොත් ඔය විවේක තන වැඩි වෙලාවක් හිටියොත් තමන්න තේරෙන්න පටන් අරගනි හුඟක් එකට පුරුදු වෙන්න ඕනේ ඒ විවේක ස්ථානේ පටන් ගන්නකොටමත් තිබිලා තියෙනවා ආනපන මැදදිත් තිබිලා තියෙනවා අගදී තමයි ප්‍රකට වෙන්නේ එතකොට යාට පුළුවන් ඒ වගේ අදහසක් දිනුනා නම් සක්මනේදී මේ කියන විවේකේ ලැබෙන්නේ නැද්ද ඒක ලැබෙන්නේ මොන වගේ කොච්චර වෙලා සක්මන් කරනකොටද එහෙම නැත්නම් මේ දත්ම දින වේලාවකට වගේ බැලුවොත් මේ හිතේ මේ විවේකේ නැද්ද එහෙම නැත්නම් දාහන ගන්න වෙලාවේදී දාහන ගන්න බව විවේකීව දාහන ගන්නකොට මේකට එන්න බැරිද කියලා මේ ඇති කරගත්ත ඔක්කොම සියලුම ක්‍රියාකාරකම් නතර කරලා ඇති කරගත්ත මේ විවේකය පුංචි පුංචි ක්‍රියාකාරකම් කරනකොටත් නැවතිල්ල වැඩ කරනකොටත් ගන්න බැරිද කියලා විවිධ පැති වලින් යන්න පුළුවන් නිසා පළවෙනි එක තමයි ওই දීපුත්‍රේ හරිනම් මේක නම් සාන්තිකර தત્වේ ඒක බහුලීගත කිරීම සඳහා භාවිත කිරීම සඳහා කුමක් කළ යුතුද කියලා තමන්ගෙම ක්‍රමසහ විදි සාදාගෙන නැවත නැවත කටයුතු කරන්න. ඉතින් මේක දැන් වැඩමුළුවක අපි මේ වගේ තුන්වෙනි හතරවෙනි දවසේ හිටපුවාට පස්සේ ඊටු දවස් ටිකේදී ආය කවුරුත් එක්ක කතා කරන්න ගිහිල්ලා ඇඟ ලෙඩ කරගෙන හිත ලෙඩ කරගෙන මේකට අනදර කරන්න යනවා. ඒකට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න මේක හම්බුනේත් කලාතුරකින් මෙන්න අහම්බෙන් කියමුකෝ. නමුත් දැන් තේරුම් ගත්තනම් කාරණාව දැන් මේක කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ රක්විති රජ දරු ගැබක් රකින්න මහේතිකාවක් වගේ වැඩ කරනවා මිසක් වෛශ්‍යාවක් විදිහට වැඩ කරන්න එපා. හොඳයි සර්. වැඩ කිරුවොත් ගබ්සා වෙනවා. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය අපිට තව තියෙනවා විනාඩි 5ක් 10ක විතර කාලයක් වෙන කාට හරි තියෙනවා නම් සභාවේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මම ඉල්ලා හිටිනවා. වෙන් කරපු කාලෙම පොඩි වෙලාවක් තව ඉතුරුලා තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක මේ සක්මන් භාවනාවට දාගන්න. ඔය මයික් එක ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසර පිම්බීම ඇකිලීමෙත් ආනාපාන සතියෙත් වෙනස පැහැදිලි කරලා දුන්නොත් මට වටහා ගැනීමට පහසු වෙනවා මගේ ඉදිරි ගමන සඳහා. දැනට වැටෙන්නේ කොයි එකද මේ දෙකෙන් Tamanට භාවනා කරනකොට වැඩිම වැටෙන්නේ පිම්බීම ඇකිලීමද ආනාපාන. දෙකම එක වාගේම තේරෙන අවසර. දෙකෙන් කොයි එකද වැඩි වැඩි වෙලා පවතින නැත්නම් ප්‍රසිද්ධව තියෙන්නේ. ආනාපාන සතිය. එච්චර අනිත් ගැන හොයන්න බෑ පායන. හොඳයි. ඒක දෙන සරල උපදේශي තමයි යථාවාගතං විපස්සනා අබිනිවේෂෝ යම ප්‍රකටද ඒකෙන් එනවා මිසක් අප්‍රකට දේ ගැන හොයන්න යනවයි කියලා කියන්නේ මේ ප්‍රකට වෙන දෙයට අනදර කරා. හොඳයි. ඒ භාවනා කරන කෙනා මේක අහන වෙලාවේදී මේ ප්‍රශ්නේ අහනවා නම් මට ආස්වාද ප්‍රසවාසයේ මේ විදිහට වැටෙනවා ප්‍රසවාස බිම්බි මැකිලි මේ විදිහට වැටෙනවා මෙන්න මේකයි ප්‍රසිද්ධ කියන කාරණාව ලියන්නේ නැතුව මලපණයි බිම් ඇකිලේ සම්බන්ධතාව පවත්වන්න හදනවා කියන්නේ නිකන් මූලධර්ම ප්‍රශ්නයක් විතරයි. තමන්ගේ අත්දැකීම කියන්නේ. ඒ අත්දැකීම නැතුව මම මම කට උතර බඳින්න ගිය ගමන් මම අහුවෙනවා. ওই දෙක එකකත් හොඳ නැහැ. මට පැහැදිලිව කියදාගි මෙහෙම. මොන දේ වැටුණත් කෙලෙස්. වැටෙන හැම එකම කෙලෙස්. බුදුරජාණන් කියන්නේ දැන් මෙතන තණ්ඩුවක් තියෙන කොයි එකද අල්ලගන්නේ? ප්‍රකටම දේ අල්ලපන්. ගෙවෙනකම් බලපන්. ඒකට ගෙවෙන්නේ කෙලස්. පටන් ගන්නකොට ওই ප්‍රශ්නේ තියෙන නිසා කියනවා ප්‍රකට දෙයින් අල්ලගන්න. යත යම ප්‍රකට දෙයෙන් පටන් ගන්න. ඒකල විල එක ගෙවෙන කම බලන්න කියලා. මේ අල්ලන්නේ ආදරයට නෙවෙයි. දැන් ගෝයන් කපනකොට උප්පි දාල්නවනේ. දැකැත්තෙන් කපන්නනේ අල්ලන්නේ. ඊගව උප්පි දාල්නවා. අල්ලන්නේ ආදරයට නෙවෙයි. අල්ලන උප්පිට කපනවා. නැතු ගහේ තියෙදි කපන්න බෑනේ. මේ ඉතලා අල්ලන්න. අල්ල මන් දැන් මේකයි කපන්නේ කියලා අල්ලන්න ඕනේ. ඒක කැපුවා. ඊට පස්සේ උප්පිඩක් ගත්ත කැපුවා. කපාන කපාන කපාන ගියාම ඉවරයි. ඒ වෙනතු දෑකැත්තෙන් ගහගෙන ගිහිල්ලා ඕ වෙන ක්‍රමයක් නැහැ. ඒක හොඳට අල්ලන්න ඕනේ. ඒ ආදරෙට නෙමෙයි අල්ලන්නේ. කපල වෙන් කරන්න යල්ලා නිසා අල්ලනකොට අල්ලන්න ප්‍රකටදී ප්‍රසිද්ධ දේ අල්ලන්න හරි ලේසි භාවනායි හරිම සරලයි. ඒ අතුයි මට මම මේ සරුවඥානන්සේ දේශනා කරපු දේ ඕනට ඉඳ පුංචි කරලා කියන්න හදන එක නෙවෙයි තියෙන්නේ. මේ කතා කරන දේ මේ කියන උපදේ විවේකීව අහගෙන ඉන්නේ අවුල් මනසකින් අහන්නේ. නැත්නම් gedirin ගෙන ආපු ඒව ඔළුවේ කරකවෙනවා. ඉතින් ඒකට අර කියන දේ තේරෙන්නේ නැහැ. ඉතින් මේ කියනකොට අනිවාර්යයෙන්ම කියන්න හිතෙනවා. පොඩි ළමයිගෙන් කීප දෙනෙකුට කිව්වනම් මේ වෙනකොට අල්ලලා ඉවරයි. මේ නාකිකම තමයි ප්‍රශ්නේ. අවසයි ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව කරගෙන යනකොට දෙවෙනි දිනේදී නොඑක් ආකාර මතුන සම්බන්ධව වහන්සේට ලිඛිතව දැනුම් දුන්නා ඊට පසුව බොහොම හුදකලා භාවයක් ඇති වූ අතර උදරය පිම්බීම හැකිලිම ඉස්මතු වෙන්න ගත්තා හරියට දරු ගැබක් දරාගෙන ඉන්න මමක්ගේ වගේ කුස ස්වභාවයක් දැරණ ස්වභාවයක් දැරුණු අතර ඒ ඒ තුලට සිත යවනවාද නොයනවාද ද අර හුදකලා බව මානපාන සාතියට වඩනවාද කියලා ප්‍රහෙලිකාවක් මත වුණා ඊට අමතරව සක්මන් භාවනාවේ යෙදෙනකොට සක්මන් භාවනාව ඊට පෙර ගොඩක් පුරුදු කරලා තිබෙන ඔබ වහන්සේගේ ශිෂ්‍ය නමක්ගෙන් මේ ඔබ වහන්සේ මම දැන් මෙතන සිටිමි කියන එක ගොඩාක් උපකාරී වුණා සක්මන් භාවනාව ඊටාම සෙමින් මම කරගෙන යන්නේ. ඊටාම වේගෙන් පටන් අරගෙන ඊටාම පස්සේ සෙමින් පාදය ඔසවන්න සිතනවා, ඔසවනවා, ගෙන යනවා, තබන්න සිතනවා, තබනවා කියලා හිතන අතරතුරදී ඒ අතරතුර කාල සීමා තුළදී බොහොම විවේකී භාවයක් මනසට ගොඩනගෙන අතරතුරදී සක්මන නවත්වන අවස්ථාවේදී මම දැන් මෙතන සිටිමි යනුවෙන් පාදයේ මුල පාද පාදයේ අන්තයේ සිට හිස දක්වා තුන් පාරක් මෙනෙහි කරමින් සක්මන් භාවනාව දිගටම කරගෙන යනවා. ආනාපාන සති භාවනාවේදී සිදු අර හුදකලා භාවය සහ උදරයේ පිම්බීම හැකිලිමේ ස්වභාවයේදී පිම්බීම හැකිලිම දිගටම මෙනෙහි කළ යුතුද නැද්ද යන සඳහන් කර දෙනවා නම් ඔච්චර බොහොම පිං. උදට කියන්නේ පිම්බීම හැකිලිම මතු වෙන්නේ පටන් ගන්නකොට නෙමෙයි. නෙමෙයි. ආනපන දිගෙත් එක්ක යනකොට එහෙමයි. එකලස හරහා එන එක. එහෙමයි. ඒකට එක පැත්තකින් එනවා විවේක වෙන ගතියක් එනවා තව පැත්තකින් පිම්බීම හැකිලිමක් එනවා. එහෙමයි. එතකොට මේ දෙකෙන් වඩා සාන්තිකර තත්ත්වයේ විවේකයේද නැත්නම් අලුතෙන් මතුවෙන පිම්බීම හැකිලිම කියලාද හිතෙන්නේ. එහෙමයි. විවේකයට තමයි කැමති සොයන්ටන්ස්. ඔය එහෙමනම් ඇයි මේ පිම්බීම හැකිලිමක් ඒකට විකල්පයක් වශයෙන් ගන්න? පිම්බීම හැකිලිමට හැකිලෙන බව හැඟෙන මනසට හැඟෙන සිතුවිල්ලක්. ගොඩාක් දේවල් තියෙනවා. පාරේ යනකොට වින්ඩ් ස්ක්‍රීන් එක බලාගෙන යන්න. දෙපැත්තේ තියෙන දේවල් වලට මැප් එකෙන් හැඳ යන්න ගියොත් ඉතින් ඇක්සිඩන්ට් තමයි. එතකොට අනිත් පැත්ත මේ පැත්ත පේනවනේ විවේක වෙනවයි කියලා. ඒ විවේක වෙද්දී අපේ හිත බලන්නේ ඇවිස්සෙන දේවල්, කුප් වෙන දේවල් වලට තමයි. තමයි සහයෝගය දෙන්න ඕනේ කෝකද කියන එක කල්ැතුව දැනගෙන යන්න ඕනේ. පෙර ස්වාමීන් මේ ඔය ඔය தත්ත්වය ඔය හුදකලා බව ඇති වෙලා දැඩිව මනසට මනස පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් දැඩිව යදුන. ඇයි මේ නිහඬතාවයක් හිතට දැනෙන්නේ කියලා විපරීත නෑ. ඒක ගුරුහරුකමක් ගන්න කෙනෙක් හිටියේ නෑ. පැහැදිලි ඔබ වහන්සේට බොහොම පිං මේ වැඩසටහන. ගුරුහරුකම අරගෙන තිනවා මාර්යාගෙන්. කවුරුත් නැතුවට කිට්ටු අන්තිම නිකන් දෙන්නේ මිනිහා උපදෙස් දෙන්නේ ඔපිනියන් දෙන්නේ නිකන්. ඒක නිසා භාවනාවදී ඇති වෙනකොට අනන්තවත් ප්‍රතිඵල හම්බෙනවා. ප්‍රතිඵලත් හම්බෙනවා, ආධිනවත් හම්බෙනවා. ඒ කොයි දේ ගන්නවද, කොයි දේ හලනවද කියන එක භාවන යන කෙනාට විතරයි ප්‍රශ්න තියෙන්නේ. නොගිය කෙනාටවත් ප්‍රතිඵල නැති කෙනාටවත් නැහැ. නිසා ගත යුතු දේ සහ හල යුතු දේ පිළිබඳව පූර්ණ නිගමනයක් නැත්නම් අනිවාර්යයෙන්ම කෙලෙසයි දෙත අල්ලන්නෙම කෙලෙස් විතරයි. ඒක ඒක ඒක rule of thumb ඒක norm එක ඒක සම්මතයක්. හිත ඇල්ලුවා නම් හිතමත කෙලෙස් අල්ලන්නේ. යෝගාවචරය වෙන්න ඕනේ බුදුහාමුදුරන්ගේ උපදේශ අරගෙන ඉවරලා විවේක තැනට හිස් අපි ආතති අතුතන අඩුතන මොකද්ද කියලා බලලා ඒ පැත්තට යන්න. ඒකට හිත කැමති නැහැ. ඒක හරි කම්මැලි. ඒක හරි නීරසයි. ඉතින් අර රුචිය පැත්තට ගියොත් ඒ කාන්තේ මාර්ගපාක්ෂිකයි. ඉතින් ඒක සාමාන්‍ය බුද්ධියටත් තේරෙනවා ටිකක් කල් යනකොට. නමුත් මෙතන සරුවචනන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා. ඒ ආනාපාන සතිය දිගේම ගියා නම් සාන්තියට යන්නේ. අතරපහ වෙන මොන වැල්ලුවත් අවසනවා. එතකොට හොද හොද මඩි දැම්ම වෙනවා. ගැස්සීමක් ඇවිසිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ මොකද ආනාපාන සති භාවනාව මේ කෙටි වේලාවක් කරද්දීම හුස්ම නොදැනීම ගියා. ඊට පස්සේ මේ හුස්ම ගොඩ වෙලා මේ ටික වෙලාවක් බල්ලා හුස්ම මේ දැනෙන්නේ නැති හින්දා මේ මන් යා හිතලා වගේ මේ මන් දැන් හුස්ම ගන්නවා කියලා හිතලා මේ ටික වෙලාවක් එහෙම භාවනාව කරගෙන නැති හිසේ දැඩි කැක්කුමක් වගේ ආවා. ඒ විදිහට මේ මම ටික වෙලාවක් ගිහලා ඊට පස්සේ නැවැත්තුවා භාවනාව. ඊට පස්සේ දැන් මේ මම භාවනා කරලා ටික ටික මේ හිත ටිකක් සංසුන් වෙද්දි ස්වාමීන් වහන්සේ ආනාපාන සතියෙන් මේ මට දැනෙනවා මේ මන් දැර හුස්ම හිතනවට වඩා මෙම මේ ඇතුලෙන් වෙනම මේ හුස්මක් යනවා වගේ මේ මම අර දැන් බලහත්කාරයෙන් මේ හුස්ම ගැන අවධානය යොමු කරන් ඉන්නේ මේ උනට ඇඟ ඇතුලෙන් වෙනම හුස්ම යනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දැනීම තමයි බාධා ස්වරූපෙන්න මතුවෙන්නේ. එහෙම නැත්නම් ඒ දැනීමෙන් අදහස් වෙන්නේ මම ගත්ත නැතත් හුස්ම නැත්නම් මම ආයාසයෙන් චේතනාපූර්වක යුත්ව ගත්තත් ඉබේ වැටෙන හුස්මක් තියෙනවා කියන සාන්තිකර තත්ත්වයක්ද තියෙන්නේ මේ ඉබේ වැටෙන හුස්ම ගැන කියනකොට. බාධාකාරී තත්ත්වයක් තියෙන ස්වාමීන් වහන්සේ මේ හිසේ ඊට පස්සේ හිස දැනුත් මෙම මේ ටික වෙලාවක් කරාදී හිසේ කැක්කුමක් එනවා මෙමයි කියන්නේ මං හුස්ම ගන්නෙම මේ බලහත්කාරයෙන් වගේ කියලා දැනනවා ස්වාමීන් වහන්සේ. බලහත්කාරයෙන් හුස්ම ගන්න ගතිය වැඩි පටිංගේ පටන් ගන්න වෙලාවෙදිද වගේ සාන්ති කරත් අර ඉබේ හුස්ම වැටෙන තැනදීද ආයාස කරගතිය වැඩි වෙන්නේ මුලදිමද මට එහෙම ආයාසයෙන් ගන්න කියලා වැටෙන්නේ ස්වාමීන් වහන්සේ එහෙම ටිකක් හිත සංසුන්නේ තමයි වැටෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ එච්චර ඒක නිසා මේ වගේ අදහසක් අරගෙන යන්න ගාන්ටාරයකට ගල ගැහුවාම ඒ සද්ද තරංගේ එන්න එන්න එන්න ගෙවිලා යනවනේ එහෙම කිව්වහම තේනවද ඒක තමයි ආනාපානේ හැටි ඒ සංසිඳනකොට කෙලෙස් සංසිඳන ඒකට අපේ හිත බය වෙනවා අපේ හිත සැක කරනවා. අපේ හිත චකිත කරනවා. අපේ හිත নানা ආකාර හිතවිලි හදනවා. එක්ක හයියෙන් ආනපන කරපම් කියනවා. නැත්නම් ඊගාට වෙන පිම්බි මැකිලිම ගනින් කියනවා. නැත්නම් සද්ද වේදනා හොයන්න හදනවා. ඉතින් වෙන්නේ මොකද අර tempත් වෙන දේ ආය අමු වෙනවා. ඇවිසෙනවනේ. ඉතින් එක්කෙනෙක්වත් කවදාකවත් මේ තැම්පත් වෙන ගාන්ධාරයට ගහපම තැම්පත් වෙන එක දිගේ යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝත් ගිහිල්ලා නැහැ. හැබැයි බුදුන්සේ ගිහිල්ලා ඇවිල්ලා කිව්වා ඔය පෑදිදියට බොරදියෙක් වෙන්න දෙන්න එපා. ඔක තැම්පත් වෙනකොට තැම්පත් වෙන්න දීපන්. එච්චරයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. අපේ ස්වභාවය තමයි මෙතන ආලෝකයක් දැක්කා, වතුරක් දැක්කා, ආවාටයක් දැක්කා, කහ පාටක් දැක්කා, නිල් පාටක් දැක්කා, පිම්බීමක් දැක්කා, හැකිලිමක් දැක්කා කියලා අහල පාල තියෙන තීරම ලන්දේ තියෙන කුළු පාට ඇදලා දාගන්න. කුණු නැති එක නෙවෙයි මෙතන කියන්නේ කුණු තියෙනවා. යෝගාවචර දැනගන්න ඕන කෙලස් කපාගෙන යන පාට. දන්නේ නැත්නම් ඒ එව්ව එනවා නානා විදියට එනවා. ඒන දේ හරි පාරට ගියොත් හරි. වැරදුනොත් වැරදි. ඒක දිහා කවුරක්වත් නැහැ අනුකම්පාතිතක්. ඒක නිසා කෙලස් කැපෙන මාර්ගේ තේරෙන කොහොමද අසහනේ අඩු වේගන යනවනම් ආතතිය අඩු වේගන යනවනම් ඒක අසත්පුරුෂයාට තේින කම්මැලිකමක් විදියට. පහළු ගතියක් විදියට තනිකම දක්විද. සත්පුරුෂයාට තේින මේ භාවනා නිසයි මට මේ විවේකේ ලැබිලා තියෙන්නේ. මේ හුදේකලාව ලැබිලා තියෙන්නේ. අසත්පුරුෂයාට හුදේකලාව කම්මැලිකමක් පාළුවක්. සත්පුරුෂයාට කම්මැලියගේ තියෙන කම්මැලිය පාළුව හුදේකලාවක් විවේකයක්. ඉතින් මේ එකම දෙයට දෙන්න නම් දෙකක්. ඉතින් ඒකට ආයතෙන් හුස්ම ගන්න එක තමයි අසත්පුරුෂකම කියලා කියන්නේ. ඒකට ඉතින් ඉන්න ඕනේ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මේ යන බයිසිකලේ වේගයෙන් යන බයිසිකලයක් ඇතුළට ස්පෝක් අසේ කොල්ලක් දැම්මොත් මොකද කරන්නේ? බ්‍රේක් නෙවෙයි. නිකන් ස්කෝක් අසේ ගහන පොල්ල. දඩස් ගහන කිල්ල හොම්බෙන් යන්නේ. උඩින් යන එක හොම්බෙන් යන්නේ. ඒ මොකද අපි භවනා කරාට මානසිකාරයේ පැවැත්විය යුතු ක්‍රමේ දන්නේ නැහැ. ඉතින් ඒකට ඒ බුරේ පන්දිසාංශ කියන එක අසාධාරණයි කියලා ආධුනික යෝගාවචරකයක බලාපොරොත්තු වෙනවා. මොකද ඒකට සැර වැඩි යෝගාවචරකයක බලාපොරොත්තු වෙනවා. නමුත් හද්දෙයනේ වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ආයතනපත් කරලා කට උතරේ අරගෙන ඉතින් කට උතරේම දුන්නොත් නම් කීයක පුතේ මෙන්න මෙහෙම කරපන් කියලා. ඉතින් එතෙන්දී ගොළු වුණොත් මොකද කරන්නේ? නොකිය හිටියොත් මොකද කරන්නේ? ඕකටද බයලජ්ජාව කියන්නේ නැහැ. අපිට මේ හම්බෙච්ච ලාභي සාසනෙන් ගොඩ යන්න ඕනේ. ඔය වෙලාවේ බයලජ්ජා කරන්න හදනවයි කියලා කියන්නේ ඒක නෙමෙයි සාසනික බයලජ්ජා. ඒ නිසා අපි කොහොම හරි මතු කරලා භාවනා කරනකොට හැම එකකටම ප්‍රතිඵල හම්බ වෙනවා. හැබැයි එක එකක්වත් දන්නේ නැහැ ගත යුතු දේ හල යුතු දේ. කෝක ගන්නවද කෝක හලනවද ඒ තීන්දුව එතනම තීන්දුවයි. ගත යුතු දේ විදිහට හල යුතු දේ ගත්තොත් කෙලිම අපායි. ගත යුතු දේ ගත්තොත් එතනම නිවනයි. මේ කවුරක්වත් විනිශ්චය කරන්නේ ඔය කතා කරපො දෙන්නගම තියෙන්නේ දෙකේ එනකොට දැන් කොයි එකද යන්නේ ඉතින් මම පොට්ටපාද සූත්‍රයේ ਸਰවචන්සේ සඳහන් කරන්නේ අසහනේ අඩු වෙන පැත්ත ගන්න ආතතිය අඩු වෙන පැත්ත ගන්න අසහනේ අඩු වීම සහ ආතතිය අඩු වීම කම්මැලිකම වශයෙන් පේනවා නීරසකම වශයෙන් පේනවා පාළුව වශයෙන් පේනවා ඉතින් එයාට නම් අමාරුයි උත්තර දෙන්න එයා කරන්නේ ආයතරයක් අරගෙන අනා ගන්නවා. අනිත් එක්කන අනාගාමි වෙනවා මෙයා අනා ගන්නවා. හරිම අසාධාරණයි. හරිම ඒකාධිපති ක්‍රමයකට මේ භාවනාව යන්නේ. පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාත. ප්‍රඥාවන්තයා මේකෙන් කොට යනවා. නැත්නම් අඬලා කරන්න දෙයක් නැහැ, දන් දීලා කරන්න දෙයක් නැහැ, තිල්ලකලා කරන්න දෙයක් නැහැ. ආශිර්වාද ලැබලා කරන්න දෙයක් නැහැ. Taman අම්බු වෙච්ච වෙලාවේ හරියට ඒ ගත යුතු පැති සහ හල යුතු පැති කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පළවෙනි කොටසේ වෙනම මාතෘකාවක් දෙවුවා. භාවනා කරනකොට අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා. හල යුතු දේ වෙනුවට ගත්තොත් අපායයි. ඒ වගේම ගත යුතු දේ වෙලාව ගත්තේ නැත්නම් එයා ඇවිල්ලා අනේ මං හොඳ එක නම අවබෝධ ගන්න කියලා එයා කියන්න එන්නේ නැහැ. ඉතින් මන් දන්නේ මෙහෙම කතා කරනකොට මේ ගැටේ ලියනවද කියලා. තේරෙනවද? ද නැත්නම් ප්‍රශ්න ඉතුරු වෙනවා තාම. ඉතුරු වෙනවා තාම. ඇවුන්නේ. තාම පොඩ්ඩ ඉතුරු වුණා සාහන. විස්තර කරන්න දැන් ඉතුරුලා තියෙන ප්‍රදේශයේ ඉතුරු කරන්න අපිට පුළුවන් ද කියලා බලන්න මෙතෙක් වෙලා ගත් එක දිගේම පොඩ්ඩක් තල්ලුවක දාන්න. තාම ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මම ඊට පස්සේ අර කමතක් කරලා ආයි දැන් අලුතෙන් එහෙම මොකක්ද මොකක්ද අමතක කරන්නේ මොකක්ද කියන්නේ දැන් වචනෙන් කියන්න මම අර කමතක් කරනවා කියන්නේ බා මම දන්නේ නැහැ මොකක්ද අමතක කරන්නේ කියන්නේ සයනස් අර ආනාපාන සතියෙන් එහෙම එහෙම ටික වෙලාවක් කරද්දී හිස මේ ගොඩක් එහෙම රිදිච්ච ගතිය මේ අමතක කළා සයනස් මං ආයි මේ මේ පස්සේ දා දිනයත් මෙහෙම මේ ආනාපාන සති භාවනාව මේ කරමින් සිටිද්දි ස්වාමීන් වහන්සේ ආයි එහෙම මේ මොකද්ද හුස්ම මෙහෙම අර දැන් මං හිත මේ ගන්නෙ බලහත්කාරයෙන් වගේ කියලා දැනි දැනුණා ඊට ස්වාමීන් වහන්සේ හිසේ එහෙම තද මේ මේ ඔළුවේ රැදිල්ලක් වගේ හැදිලා මේ හුස්ම ගැනීමේ අපහසුතාවක් වගේ ස්වාමීන් වහන්සේ ඇති වුණා ආනාපාන සතියේදී. ඒක තමයි මම කතා කරේ. අපිට කරන්න දෙන්නේ යන දෙයට යනවා මිසක් අත දාන්න යන්න එපා. මොකක්වත් හිතාමතා කරන්න යන්න එපා. ඒක වැටුණාද නැත්නම් ඒ මං කියූප එක වැටුන්නේ නැද්ද? පොඩ්ඩ වැටෙනවා සාන. වැටෙනවා සාන. හරි. එතකොට නොවැටෙන කොටස නැත්නම් පැහැදිලි කරගන්න ඕන කොටස ආයත් වර නැගුවොත් ඔයා ආයත් ප්‍රශ්න නැගුවොත් මට හිතා ගන්න පුළුවන් මං කියපු දේ තේරුණාද කියලා. මොකද්ද වැටුනේ දැන්? ස්වාමීන් වහන්සේ මේ හිතලා එහෙම මේව කරන්නේ නැතුව මේ යන විදිහට යන්න දෙන්නන්නේ ස්වාමීන් වහන්සේ. හිතන හිතවිල්ලම පට්ට වඳුරු කෙලෙසයක් කියලා හිතන්නේ. අපි දවසට හිතන ප්‍රදේශයේ ටොං ගානකවත් මතක නැහැනේ. එතකොට හිතාගන්න දවසට කොච්චර පව් කරගන්නවද කියලා. දැන් මෙතෙන් ආවට පස්සේ එන අවස්ථාවක් හිතන්න නැතුව යන්න පුළුවන් හිතලා යන්න. එතන සරුවචන්ද කියනවා පුතේ දුවේ මේ යන්න දෙයට යන්න දීපන්. එයා අහ කැන්නයි දාගන්න එපා. යන්න බාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ කියලා ගියාට පස්සේ නම් අඩහැර පාන්න පුළුවන්. හැබැයි යන්නෙම මං මුලා වෙච්ච බාරට අහපා ලන්දේ තියෙනකොළු ඇදලා දාගන්න මේකට. නිකන් ඔය ආනපන් නැති වෙච්ච ආංශවන්ත බුද්ධානුසුති ටිකක් කියලා කමන්නේ නැද්ද? නැත්නම් මේ තියෙනකේ අනිච්ච දුක්ඛම් බැලුවට කමන්නේ නැද්ද? නැත්නම් මේකට මෛත්‍රී භාවනා කෙරුවට කමන්නේ නැද්ද? මොනව හරි කුණු කන්දලයක් ඔකට දාගන්න. ඒකල ඒක පිං කියලා හිතනවා. ඒක මොන තාලෙන්වත් ඒ කාට මකන්න බෑ. මෙච්චර ලස්සන භවනා පාර පෙන්නද්දී ගුරුසු දෙය ඇදලා දාන එක හිතලා දාගන්න. එතන චේතනා කරන. එතන මොකද කරන්නේ? දුන්නොත් අපේ හිත හිතුවොත් අපේ හිත අල්ලන්නෙම කෙලෙස් විතරයි. ඒක තමයි සරුවචන් සඳහන් කරලා තියෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛ. සකස් කෙරුවොත් මොන හරි දුකයි. යනාතේ යන දුනොත් පිං. ඒත් gedara ඉඳකොට නෙවෙයි. මේ භාවනා කරලා සීලයක් කරන සද්ධාවෙන් ඉඳගෙන අරමුණ මුදුපත් වුණාට පස්සේ මේ කතා කරන්නේ. නැත්තම් යනාතේ යන්න තියනවා කිව්වහම පිස්සු පියාට්ටෝ ගැනත් කිවි. ඒ මිදෙදී යන්න දෙන්නේ නැති එක තමයි කෙලස් කියන්නේ. ඒකයි අපි මේ එකතු වෙලා මේ පුළුවන් තරම් සාකච්ඡා කරලා සුද්ධ කරගන්න හදන්නේ. ඒක සුද්ධ කරගන්න නැති ඉතින් භාවනා කරුවා කියලා වැඩක් නැහැ. කොහේ යන්නද? මේ භාවනා කරන්නේ නැතුව මේක සුද්ධ කරන්නත් බෑ. අපබ්‍රංශ ගැටයක් තියෙන්නේ මෙතන. ඔය මයික් එකට කතා කරන ලේසි. යන විදියට යන්න දෙන්න කියලා කියනකොට මනසේ දැන් හුදකලා භාව ඇති වෙන එනකොට ආස්වාස ප්‍රාස්වාසයේ නොදැන මට්ටමට වෙනකොට නාසිය නාසිකාග්‍රේ සිට තබාගෙනම ඉන්නකොට ඊට පස්සේ වැඩි දියුණු වෙන ස්වභාවය අඳුරගෙන කොහොමද දැන් මේක ඉදිරියට යන්නේ කියන ප්‍රශ්නාර්ථයට පොඩි විසඳුමක් ලබා දෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නාර්ථ තමයි මම ආයනේ කියන්නේ. ආත්ම දෘෂ්ටිය නැත්නම් සක්කාය දිට්ඨියට යන්න අරින්න. එයා එන්නෙම මොනවාරි කොට පිටු දොරුමක් දෙන්න තමයි. එයා එන්නේ ඔපිනියන් එකක් දෙන්න. බලපන් සෙල්ලමන්නේ ඔය යන්න හදන කොහෙද දන්නේ අහලා තියාගන්න කියලා මම ආයනේ එනවා ඉතින්. මම මාන්න එනවා තෘෂ්ණාව එනවා. දැන් මෙතෙන් ආවෙකන දන්නවනේ මේ සතිය දිගේ යන්නේ කියලා ඒකට ගොඩ පෙරදුරකම් ඕනේ නැහැ. දැන් මේක ඕටෝ පයිලට් එකෙන් දාලා යන එකයි තියෙන්නේ. මේ සැකේ තමයි කෙලෙසේ මුල. සැකේ කෙලෙසේ මුල නෙමෙයි විවාහ ජීවිතෙත් මුල. දික්කසාද වෙන්නේ සැකේ නිසා වෙන මොකටද දික්කසාද වෙනවා. ඒකෙන් කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. ඒ කියන්නේ සයන්ස මම දැන් මෙතන කියන සංකල්පය වැඩ දියුණු කරගෙන වැඩ දියුණු කරගෙන එතෙන්දි මම දැන් මෙතන කියන එක අපි විකල්පයකට අර ගන්නවා මොනවත් කරන්න බෑ ඉන්නවනේ මම දැන් gediya පිටින් මොනම ඔපිනියන් එකක් ආවත් ඒක කෙලෙස් ඒක ඇහැට වැඩිච කුණක් වගේ සලකන්න කියලා ඒක නොමිලේ ලැබුණත් මානුකම්පා මෛත්‍රී වෙනස කියලා හිතුණත් මගේ හිත සුව බින්දති වෙන්නද කියලා හිතුණත් මෙතන අකිරියෙන් වැඩේ සිද්ධ වෙන්නේ සබ්බපාපස අකරණම් කියන තැන. ඒ තමයි මොනවත් නොකර නිකන් විනාඩියක් තව ඉන්න බැරිද කියලා බලන්න. එහෙම ඕනේ නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක ගන්න. මොකද ආනාපානය අහුවෙන්නේ නැහැ නේද? ඒ නිසා ආනාපානට වැඩිය ලොකු දුර ගමනක් යන්න පුළුවන් මම දැන් මෙතන කියන මන්ත්‍රයේ දිගේ. ඒ කියන්නේ සුවනංශ හිත ශූන්‍ය ස්වභාවය වර්ධනය කර ගැනීම තමයි මේකේ මූලික පරමාර්ථය වෙන්නේ. ඒක මූලික පරමාර්ථය නෙවෙයි අතරමැද තියෙන අතුරු පරමාර්ථයක්. ඒකට පස්සේ තමයි ඒකට සාපේක්ෂව යමක් කියලා දෙන්න පුළුවන්. මේක තමයි අපිට හිග දේ දැන්න. අපි හිග දේ හොයා ගන්න ඕන නැති වෙන්නේ. ඊට පස්සේ අපි කම්පැනි රීෂෆල් කරනවා. අලුතෙන් ඩිරෙක්ටර් බෝඩ් එකක් ගන්නවා. ඉස්සෙල්ලා ඕක ගන්නකො ඇති වෙන්න දෙන්න පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න. පව් අප්පා මේ හිතට දීලා තියෙන වදාවේ ලද්ද බටන් හැම වෙලාවෙම කරත් බැඳගත්ත ගොනෙක් වගේ. කඹරනවා සඳුදා කහගත්ත අමුඩේ. සිකුරාදා හැන්ද වෙනකන් ලියන්නේ නැහනේ. කඹරන එකනේ කෙරුවේ පොඩ්ඩක් මේ රල් බුඩුල් ලරින්න මේ ගොනාගේ. උට ටිකක් පොඩ්ඩක් නිකන් යන්න ඇරලා චිත්තක්ෂණයට හරින්නේ නැහනේ. පව්. sorry අමාරුයි. මම දන්නවා ඔය මූණ දිහා බලනකොට වෙන්නේ එන ගාච්ච තෝම් පිටනේ. ඔය වෙන්නේ නැද්ද? මොකද කරන්නේ? දිහොක් කියන්නේ නැතුව මට වෙන කියන්න ක්‍රමයකුත් නැහැ. කියනකොට ඔට්ටු අර කාන්තාරේ ඔළුව ගහ ගන්නකොට මෙහෙම ගහ ගන්න. මොකද මේගොල්ලන්ට ඕන කරලා තියෙන මේ දිබ්බ චක්කු ඥානෙ ගන්න කොහෙන්ද? ආශ්‍රක්‍ය කර ඥානෙ ගන්න කොහොමද? උඩින් යන්නේ කොහොමද? ධාන ගන්න කොහොමද? මොන බයිලද මට තේරෙන්නේ නැහැ. වැඩේ ලස්සනට යනකොට ඔකට අකුල් හෙලන එකමයි කරන්නේ. අකුල් හෙලන හරියක් මමයා කියලා හිතන්න. අකුල් හෙලන හරියක් හිතන්න මාන්නේ කියලා. අකුල් හෙලන හරියක් හිතන්න තෘෂ්ණාව කියලා. අකුල් නොහෙලා සිටීම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. විනාඩි 15ක් වැඩි පුර අරගෙන තිනවා අපිට සක්මන් කරන්න තියෙන නිසා අපි යෝජනා කරනවා මෙතනින් සාකච්ඡා නැත කරමු කියලා. විනාඩි 45කට පස්සේ අපි තුනට එකතු වෙනවා පැයක පරයන්කක් සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.